සිවිලනාට තෙරුවන් සරණ යන වාඩි වෙනවා කියන මැවිලා. හරි තිබිලා විලිකල කොමලා. එමෙන්න මේ ආසාදය ආසාදය කියන්නේ මොකද කියන එක? ඒ ආසාදය නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක විස්තර කරා. ඒකට මෙන්න මේ ඇහක් රූපයක් එක්ක අදගත්තත් මෙන්න මේ හිතෙන් පටිච්ච වෙලා තමයි ආසාදය නිර්මාණය කරගන්නේ. කණෙන් ශබ්දයක් එක්ක පටිච්ච වෙලා තමයි ආසාදය නිර්මාණය කරගන්නේ. දිවෙන් රසක් එක්ක නාසයෙන් ගන්ධයක් එක්ක කයින් පාසක් එක්ක මෙන්න මේ පටිච්ච වෙලා තමයි ආසාද අපි නිර්මාණය කරගන්නේ. මෙන්න මේ උන්නා බ්‍රහ්ම සූත්‍රයේ මනාලෙස තේරෙනවා. එහෙනම් මෙන්න මේ පංච ద్వාර වලට කිසිම දෙයක් කරන්න බෑ. පංචද්වාරවලට කිසිම දෙයක් කරන්න බෑ. එහෙනම් අපිට සද්දයක් මනෙන් අඳුර ගන්න ඒ දත්ත ටික ගන්න විතරයි කන උපයෝගී කරලා දෙන්නේ. මේ ටික ගන්න විතරයි. එතනින් එහා process එක යන්නේ වෙන විදිහකට. හරි. මේ මස්ලේ කනට මේ මස්ලේ ඇහැටවත් මස්ලේ ඇහැට රූප දකින්න ක්‍රමයක් නැහැ කොච්චරවත්. නේ. ඉතින් ඔන්න ඕක තව ටිකක් ඇහැට යනකොට විස්තර කරලා පෙන්නනම් තථාගතයන් වහන්සේ කියනවා ඇස සමුදුරකි. කන සමුදුරකි. දිව සමුදුරකි කියලා විස්තර කරන ඔක්කොම. ඇස සමුදුරකි රූපයෙන් නොපිරෙනා. එහෙනම් මේ බුද්ධ ශාසනය ඇහැ කොහෙද තියෙන්නේ? මේකද? අර කියපු එක. පේන්නේ නැති එක. process එක කියන්නේ ඔන්න ඔකට බුද්ධ ශාසනයේ ඇස කියලා කියන්නේ. ඔන්න ඔය ඇස කිසි දවසක රූප වලින් පුරවන්න බෑ. කිසි දවසක ඔය ඇහැ රූප වලින් පුරවන්න බෑ. හරි? තව උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම තෝරගන්න. මෙතන තියෙනවා පේන්නේ නැති බකට් එකක්. ලොකු බාල්දියක් තියෙනවා මෙතන. ඕගොල්ලන් පේනවද? පේනවද? පේන්නේ නැහැ. මෙන්න මේ පේන්නේ නැති බාල්දියට රූප දාන්න යනවා. කවද වගේ පිරෙයිද? කොච්චර දැම්මත් පිරෙයිද? වෙන්න බාල්දිය තියෙන්න බෑ. මම කිව්වා ඇස සමුදුරකි රූපයෙන් නොපිරෙනා. කන සමුදුරකි ශබ්දයෙන් නොපිරෙනා. දිව සමුදුරකි රසයෙන් නොපිරෙනා. නාසය සමුදුරකි ගන්ධයෙන් නොපිරෙනා. ස්පර්ශය සමුදුරකි කය සමුදුරකි ස්පර්ශයෙන් නොපිරෙනා. මන සමුදුරකි ධම්මයෙන් නොපිරෙනා. ලෝකය සමුදුරකි අස්සාදයෙන් නොපිරෙනා. කවදාවත් මේක ඉපුරවන්න බෑ. හරියට නිකන් වතුල නැති බාල්දි හයක් උදේ ඉඳන් රෑ වෙනකන් වතුරෙන් පුරවන්න යනවා වගේ වැඩක්. වැඩි දින පාල්දි හතේ සමාලලට පතුල නෑ හිල් තියෙනවා. ඉතින් ටික වෙලාවක් පේනවා නිකන් පිරිලා තියෙනවා වගේ. ටික වෙලාවක් යනකොට ඔක්කොම ගිහිල්ලා. ආයි මොකෝ කරන්නේ? ආයි පුරවනවා. ආයි ටික වෙලාවක් යනවා. ආයි පිරිලා. ආයි කවදා හරි මේක පිරෙයිද? මේ කපේ අවුරුදු ට්‍රිලියන මිලියන නෙමෙයි කල්පයක් ගියත් පිරෙයිද? එහෙනම් මේ කරන වැඩේ අසාරම වැඩක් නේද? මේ වැඩේ අසාරම වැඩක්. ඔන්න ඕක තමන්ගේ හදවතින්ම තේරුණා නම් ඇත්තටම මෙන්න මේක අසාරයි කියලා තමන්ම හදවතින් තීරණයක් ගන්නවා අසාර වූ තැනක මොකට හිත පවත්වනවද? අසාර වූ තැනක මොකට රූපයක් එක්ක බැඳෙනවද? අසාරූ දෙයක් එක්ක මොකට શબ્දයක් එක්ක ඇලෙනවද ගැටෙනවද? අසාරූ ගන්ධයක් එක්ක මොකට ඇලෙනවද ගැටෙනවද? අසාරූ රසයක් එක්ක මෙතන මේ විස්තර කරන්නේ මොකද මේ කරන ආසාද වැඩ පිළිවෙල තමයි අසාරයි කියන්නේ. නැත්නම් මේ කෑම අසාරයි කියන්නේ මේ හොඳේ වරද වටා ගන්න එපා. මේ මේ මෙන්න මේ මේවල නැති දෙයක් ඇතිසේ හදාගෙන හදාගත්ත මේ ආසාද වැඩ පිළිවෙල තමයි හරියක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඇයි ඒක තනිකර මනෝමූලිකව හදන සිද්ධාන්තයක් විතරයි. මේක මනෝමූලිකව හදන්නේ. ඉතින් මනෝමූලිකව හදන සිද්ධාන්තයකින් කිසි දවසක තෘප්තිමත් වෙන්න විදියක් නැහැ. ඒ හින්දා දාත බුද්ධ කතාවේ තථාගතයන් වහන්සේ විස්තර කරනවා මේ ලෝකේ තෘප්තිමත් උත්කමය තුන් දෙනයි. බුදු පසේ බුදු මහරහත්. එහෙනම් ලෝකේ තෘප්තිමත් වෙන ක්‍රමයකුත් තියෙනවනේ. තෘප්තිමත් වෙන ක්‍රමයකුත් තියෙනවා. එහෙනම් තෘප්තිමත් උත්තරම තුන් දෙනෙක් විද්‍යාමාන වෙනවා. බුදු, පසේ බුදු, මහරහත්. එන්නේ උත්තරමයෝ. තෘප්තිමත් වෙලා තියෙන්නේ. මෙන්න මේක කිසි දවසක විඳින්න බැරි බව තෝරගෙන. එතනින් මිදිලා නේද? අපි තෘප්තිමත් වෙන්න හදන්නේ කොහොමද? පුළුවන් තරම් ඒවා ටික ලං කරගෙන තමයි අපි හිතන්නේ තෘප්තිමත් වෙන්න පුළුවන් කියලා. හැබැයි අපි මෙතෙක් කාලයක් ඒවා ලං කරගත්තේ තෘප්තිමත් වෙන්න තමයි. හැබැයි අපි ලැබිලා තියෙන්නේ මොකද්ද? අතෘප්තිකර මානසිකත්වයක් ගැන දෙන දුක්ඛ ස්කන්ධය. ඇයි ඒ අතෘප්තිකර මානසිකත්වයක් ගැන දුක්ඛ ස්කන්ධය අපිට ලැබෙන්නේ? අපි වැරදි දේ කියන්නේ අපිට අවශ්‍ය දේ අපි වැරදි තැනින් හොයනවා. මොකද අපි තෘප්තිමත් භාවය හොයනවා රූපයත් තුලින්. අපි තෘප්තිමත් භාවය හොයනවා සැනසීම හොයනවා සද්දයත් තුලින්, ගන්ධයත් තුලින්, රසත් තුලින්, ස්පර්ශයත් තුලින්, ධම්මයත් තුලින්. ඒවා තියෙනවා අපි තෘප්තිමත් භාවය. ඒවා අහලක නැහැ. ඒතකොට ඒ වගේ නැති දෙයක් අපි හොයනවා උදේ ඉඳන් රැ වෙනකන් ඒවෙන් තමයි අපි තෘප්තිමත් වෙන්නේ කියලා හිතාගෙන. අවිද්‍යාවෙන් බැඳිලා. ඒ හින්දා අපි මොකද කරන්නේ? නොකඩවාම උදේ ඉඳන් රැ වෙනකන් රූප මාරු කරනවා, ශබ්ද මාරු කරනවා, ගන්ධ මාරු කරනවා, රස මාරු කරනවා, ස්පර්ශ මාරු කරනවා, සීතුවිලි මාරු කරනවා. මාරු කර කර බලනමුකෝ. අද නැත්තම් හෙට. හෙට නැත්තම් අනිද්දා. අනිද්දා නැත්නම් සතිය අන්තිම. සතිය අන්තිම නැත්නම් මාසෙ අන්තිම. මාසෙ අන්තිම නැත්නම් අවුරුද්දේ අන්තිම. කොහොම හරි කමන්නේ නැහැ. මැරෙන්නේ ඉස්සෙල්ලා හරි කමන්නේ නැහැ. මෙන්න මේක තෘප්තිමත් කරගන්න දඟලනවා. දැන් ඇවිල්ලා බැලුවා මරණාසන්න මොහොත එනවා. පංචද්වාරය වැහිලා ඉවරයි. මනෝද්වාරය වැඩ කරනවා. ඇහෙන් භුක්ති විඳින්නත් බෑ දැන්. ඇහැ වැහිලා ඉවරයි. කනෙන් භුක්ති විඳින්න බෑ. කන වැහිලා ඉවරයි. නාසය වැහිලා ඉවරයි. නාසයෙන් භුක්ති විඳින්නත් බෑ. එද මේක මනෙන් භුක්ති විඳින්න එක තේරෙන්නේ නැහැ. කළා පහම වැහිලා ඉවරයි. දැන් ඉතින් මොකෝ කරන්නේ මනේ? අනේ මගේ දරුවෝ දකින්න විදිහක් නැහැ. ඒ දරුවන්ගේ කටහඬ ඇහෙන්නේ නැහැ. කඳ තුන දැනෙන්නේ නැහැ. ස්පර්ශ දැනෙන්නේ නැහැ. මනස මොනවා වගේ වැඩ කරනවද? සාන්ත දාන්ත ඉන්නවද? මොකෝ කරන්නේ එහෙනම් මේක භුක්ති විඳ ගන්න මේකේ බැරි නම් ඊළඟ එකේ හරි ගාලා ගැහුව ඇග්‍රීමන්ට් එක ඊළඟට වැඩියෙන්ම කර්ම නිමිත්ත ගති නිමිත්ත පහල කරගෙන තින්නේ මොනවටද ඊට අදාළ විදිහට ආසාද හොය වැඩ පිළිවෙල අනුව කර්ම නිමිත්ත ගති නිමිත්ත අරගෙන ඊළඟට ගහනවා ඇග්‍රීමන්ට් එක එහෙනම් ගියාත් භවයේ ඔන්න ඔය මොට මෝල් තීරණය අරගෙන තමයි බුදුබණ වලට පැත්තට දාලා අන්න ඒ මොට මෝල් තීරණය අරගෙන තමයි අපි සියලු දෙනාම ඒ ඇග්‍රීමන්ට් එක ගහලා මේ ඇවිල්ලා ඉන්නේ දැන් තේරීම කරමු කොහේ දැන් තේරීම කරමු කොහේ දැන් අයියා නේ එහෙනම් කවදා හරි කොයි වෙලාවක හරි මෙන්න මේකට හිත තියන්න වෙනවද නැද්ද? කවදා හරි. දැන් අද අද නැත්නම් හෙට හරි හිත තියන්න වෙනවා. හෙට නැත්නම් මෛත්‍රී බුද්ධ සාසනේ හරි. හිත තියන්න වෙනවා. තව අවුරුදු 10කින් හරි හිත තියන්න වෙනවා මෙතනට. කවදා හරි දවසක. ඉතින් එච්චර කාලයක් යන දැම්ම තිබ්බොත් මොකෝ? කවදා හරි කරන්න වෙන්නේ තෝකමන. ඉතින් දැන් තිබ්බහම මොකෝ? ඉවර වෙන්නේ. එහෙනම් මෙන්න මේකට තීරණය ගත යුතුයි. මේ ලෝකේ අසාර නම් කැමැත්තක් ඉෂ්ට වෙන්නේ නැත්නම් හටගන්නේම දුක නම් Taman තීරණය කළ යුතුයි. සිටිය යුතුද? නිදිය යුතුද? තව තවත් මේක අසුර කර කර කර රාග දේශ මොහ වැඩ පිළිවෙලක් කරමින් මේ ලෝකේ සැරිසරනවාද? එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ අඟුලිමාලට කිව්වා වගේ මම නැවතිලා ඔබ නැවතිලා කිව්වනම් අපිත් නවතිනවද නැද්ද? එහෙනම් මේ මොකද අඟුලිමාලට කියලා ඇත්තේ? මම නැවතිලා ඔබ නැවතිලා කිව්වේ. සියලු ආස්වාද ප්‍රහීනයි තථාගතයන් වහන්සේට ආස්වාද වැඩ පිළිවෙල පස්සේ දුවපු වැඩ පිළිවෙල මම නැවතිලා ඉවරයි. ඔබත් ඔය දුවන්නේ ආස්වාද වැඩ පිළිවෙල පස්සේ නැවතියන් කියලා කිව්වා. නවතින තීරණය කරලා නැද්ද? තීරණය ගත්තා. තීරණය දෙන්න තීරණය ගන්න බැන්නේ තථාගතයන් වහන්සේට. තීරණය ගත යුත්තේ තමයි. නේ. හැබැයි අපි අවිද්‍යාවෙන් තීරණ දෙන්නේ මොකද? නෑ නෑ. ඔය කිව්වට ඉස්සරහට හම්බ වෙයි මොකක් හරි එකක්. කියලා යන්නම නේ හිතෙන්නේ. එහෙනම් මෙන්න මේකට මේ මේ දෙන තීරණයට එකඟ හැම වෙලාවෙම කරලා තියෙන්නේ මොකද්ද අපි අපේ මනසට ඕන විදිහට අපි නටන්න දීලා තියෙනවා මනසට ඕන විදිහට නටන්න දීලා තියෙනවා මෙන්න මේ තීරණය ආවනම් දෙනවා ඔබට ඕන විදිහට නටන්න දෙන්නේ නැහැ මෙච්චර කල් ඔබ මාව නැටෙව්වා අවිද්‍යාවෙන් දැන් හැබැයි ඔබට බෑ නටවන්න විද්‍යාව දැක්කන විද්‍යාව දැක්කන නටවන්න බෑ එහෙම ඉතින් සතර අපාගත වෙන මට්ටමට කිසි දිනක ඒ කෙනෙක්ව නටවන්න බෑ Tamanටම තේරෙයි හරියට බලන්න කියලා තේරුණා නම් වෙන්දාපු ගති ස්වභාවයන් එක්ක ඒ ගති ස්වභාවයන් දැන් ඉස්මතු වෙන්නේ නැති ඇයි වෙන්න තිබ්බ රූපක් තියෙනවා වෙන්න තිබ්බ ශබ්දක් තියෙනවා වෙන්න තිබ්බ ගන්ධක් තියෙනවා රසක් තියෙනවා ස්පර්ශයක් තියෙනවා සිතුවිලික් තියෙනවා ඒවා ඒවා ආපු ඇහක් තියෙනවා කනක් තියෙනවා නාසයක් තියෙනවා දිවක් තියෙනවා කයක් තියෙනවා මනක් තියෙනවා දොළොස් පොළමක් තියෙනවා හැබැයි වෙන්න ආපු මානසිකත්වය ඉස්මතු වෙන්නේ නැහැ එහෙනම් අන්න එදා තේරෙනවා එහෙනම් මේ දොළොස් පොළේ එක තැනකවත් නෙමෙයි අවුල තිබ්බේ ඒ වැය තියෙනවා කියලා හිතාගෙන අවිද්‍යාවෙන් මැදිච්ච වැඩ පිළිවෙල තමයි අවුල තියෙන්නේ අන්න ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැකලා ඉවරයි කියලා. ඒක උඩ මොරෙන්නේ. ඒකෙන් මිදෙන පැත්තට එනවද නැද්ද? මිදෙන පැත්තට එනවා. එහෙනම් මෙතෙක් කාලයක් මේ ලෝකේ හොඳයි වටිනවා සාරයි කියලා රාග දේශ මොහ ටික එකතු කර කර එකතු කර කර එකතු කර කර මොකද කරේ? අන්න ඒවා හොඳයි වටිනවා සාරයි කිය කියම මොකෝ කරේ? සංසාරේ ගියා. එහෙනම් මෙන්න මේ ටිකෙන් තමයි මාව ගොනාට ඇඳුවා කියලා හරියටම තෝරගත්තා නම් යාද කරනවා. එන්න මේ එකතු කරගත්ත වැඩ පිළිවෙලක් තමයි කරන්නේ. මොකද රූපේට රාග එකතු කරගන්නවා, දේශ එකතු කරගන්නවා, මොහ එකතු කරගන්නවා. එහෙනම් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවාට රාග දේශ මොහ එකතු කරගෙන නොනවත්වා ගිය ගමන වලින් මා වහා මිදිය යුතුයි කියන තීරණයට එනවා. එහෙනම් සම්මා වෙන්න ඕන කියන තීරණයට එනවා. සම්මා දිට්ඨියට පැමිණෙනවා කිව්වේ ඒකයි. මෙන්න මේ වැඩ පිළිවෙලේ තියෙන අසාරත්වය තේරෙනවා. අන්න ඒකේ අසාරත්වය හරියටම තේරුණොත් විතරයි ඒකෙන් මහා මිදිය යුතුයි කියන තීරණයට එන්නේ. කිසි දවසක මෙන්න මේ අසාරත්වයට හේවිච්ච නැත්නම් මිදෙන්න උවමනාවක් වෙන්නේ නැහැමයි. මිදෙනවා කියලා කිව්වට වැඩක් නැහැ. මිදෙන්න උවමනාවක් වෙන්නේ මෙන්න මෙතන කිසි දවසක භුක්තියක් විඳින්න බෑ කියලා Tamanට හරියටම ප්‍රත්‍යක්ෂ වෙච්ච දවසක. ඒකයි Taman Tamanගේ නුවණින් මේක ප්‍රත්‍යක්ෂයෙන්ම ඥාණයෙන්ම මේක තෝරගන්න ඕනේ කියන්නේ. කවුත් කිව්වට බෑ, අරයා කිව්වට මෙයා කිව්වට බෑ. Taman බලන්න. Taman උදාහරණ පෙන්නවනේ ඔයගොල්ලන්ට. ඇසෙන් කොහොමද ආසාරිත තියෙන රූපයක් එක්ක? කනෙන් කොහොමද? දිවෙන් කොහොමද? කයෙන් කොහොමද? නාසයෙන් කොහොමද? මේ ඔක්කොම පෙන්නවනේ. දැන් Taman බලන්න එහෙනම් ඇත්තටම එහෙනම් මේ අපි මේ ඔක්කොරම බැඳලා තින්නේ මම කියලා හරි මගේ කියලා හරි මේ ඔක්කොම වැඩ පිළිවෙලට තින්නේ විද්‍යාවෙන්ද විද්‍යාවෙන්. ආවිද්‍යාව. එහෙනම් මේ ඔක්කොම අපි මගේ කියලා හිතාගෙන ඉන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන්. එහෙනම් මෙන්න මේ කවදාවත් ඒක දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මේ බිල්ඩිම ඉස්සරහට ගිහිල්ලා ඕගොල්ලන්ට මේ බිල්ඩිම මගේ කියලා හිතාගන්න පුළුවන් බැරිද? පුළුවන් බැරිද? පුළුවන්. හරි. දැන් මේක මගේ කරගන්න ක්‍රමයක් මට කියන්න. ඈ? ආ හිතේ පුළුවන්. හරි. දැන් හිතේ නැතුව වෙන කරගන්න ක්‍රමයක් තියෙනවා කියන්න. හරි. ඔන්න මේ බිල්ඩිම තේරෙනවනේ. හරි. දැන් තමන්ගේ ගේ ඉස්සරහට යන්න. අර ගේ ඉස්සරහට ගිහලා ඕක දැන් තමන්ගේ කියන්නේ කොහොමද? දැන් තමන්ගේ ගේ තමන්ගේ කියන්නේ කොහොමද කියලා අහන්න. ඒ කොහොමද? ඒ හිතේ තමයි. එහෙනම් මගේ කරගන්න. දැන් ද්‍රව්‍ය වස්තු නැතුව පුළුවන් නේ. දැන් මම කියන්නේ තමන් ළඟ නැති දේවලුත් ඕන පුළුවන් නේද මගේ කියලා හිතාගෙන ඉන්නේ. උදාහරණයක් මේකද මේ පිළිම ගන්න ඉතින්. නේ? ඉතින් ඔන්න ඔයගේ තමයි අපි මේ ලෝකේ ඔක්කොම අවිද්‍යාවෙන් මැදෙන්නේ. අවිද්‍යාවෙන් නිකම් මැදෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් මැදෙන්නේ අන්න ඒකෙන් අපිට භුක්තියක් විඳින්න පුළුවන් කියලා හිතෙන හින්දා. මොකද මේ පටිච්චසමුප්පාද චක්‍රේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන තමයි අපේ මේ පටිච්චසමුප්පාද චක්‍රේ තියෙන භුක්තිය. ඇයි වේදනාව ඇතුළේ තමයි තියෙන මොනවද? සැප දුක උපේක්ෂා කියන තුන. ඒතර මේ ලෝකේ අපි මොකක් හරි පරිහරණය කරන්නේ. මොකක් බලාපොරොත්තු වෙන්නේ? නාම රූප බලාපොරොත්තු වෙන්නේ. විඥාන බලාපොරොත්තු වෙන්නේ. සංකාර බලාපොරොත්තු වෙන්නේ. මොකක් බලාපොරොත්තු වෙන්නේ? වින්දනයක් බලාපොරොත්තු වේදනාවක් බලාපොරොත්තු අන්න ඒක තියෙනවා කොටස් තුනක් සැප දුක උපේක්ෂා ඒ ඔන්න ඔකට පරිසම්පාදයක් තියෙනවා වේදනාව කියන හොඳ දැනෙන එක ඔන්න වින්දනයක් බලාපොරොත්තුෙන් ඒක වින්දනයක් ලැබෙයි කියලා හිතන හින්දා තමයි එක්කෝ ඒ රූපෙත් එක්ක එක්කෝ ශබ්දෙත් එක්ක එක්කෝ ගන්ධෙත් එක්ක එක්කෝ රසත් එක්ක එක්කෝ ස්පර්ශයත් එක්ක එක්කෝ ධම්මයක් එක්ක හා වෙන්නේ එහෙමත් නැත්නම් ඒ තැනක හා වෙන හින්දා කියනවා තණ්හා වෙන්නේ මේක භුක්තියක් විඳින්න බැරි නම් අපි හා වෙනවද හා වෙන්නේ නැහැ ඊළඟට භුක්තියක් විඳින්න පුළුවන් කියලා හිතන හින්දා මොකෝ කරන්නේ පුළුවන් තරම් අරගේ හා වෙනවා හා වෙනවා මොකෝ කරන්නේ මතු මතුත් ඒකම බලාපොරොත්තු වෙනවා උපාදාන කරගෙන මොකෝ කරන්නේ ඒ ඒ මොහොතේ ඒ ඒ භවයන්ටපත් වෙනවා එක එක භවයන්ටපත් වෙනවා. රාග භවයටපත් වෙනවා, දේශ භවයටපත් වෙනවා, යස මනුස්ස භවයටපත් වෙනවා. ඉතින් මෙන්න මේක භුක්ති විඳින පෙරේත භවයටපත් වෙනවා, තිරිසම් භවයටපත් වෙනවා, බලු භවයටපත් වෙනවා. ඒ ඒ මොහොතේ මේ සංකාර වැඩ පිළිවෙල කරනවා. නේ? දැන් අපෙන් අහුවොත් එහෙම. ඇත්තටම බල්ලෙක් වෙන්න කැමතිද කියලා? කවුද කැමති? මේ ලෝකේ කෝටි 900 ගෙන් අහුව බල්ලෙක් වෙන්න කැමතිද කියලා? කැමති කියයිද? අකමැති කියයි. අකමැති කියයි හැමෝම. හැබැයි ඔක්කොම බල්ලෝ වෙන්න අකමැති නා. ලෝකේ බල්ලෝ ඉන්න බෑනේ. හැබැයි බල්ලෝ ඉන්නවද නැද්ද? එහෙනම් බල්ලට කැමති නැති වුණාට බල්ලෝ වැඩේ කරන්න කැමතිලාද නැද්ද? එහෙනම් අර හේතුවට කැමතිලාද ඉන්නවද නැද්ද? හේතුවට කැමති. ඵලයට ඵලයට කැමති නැහැ. දැන් නිරෝධ කරන්න ඕනේ ඵලයට හේතුව. හේතු නිරෝධ කරන්න කැමතිද? කැමති නැත්තේ ඇයි? බන් වැඩක් කළා හරි කන්නේ ආසාදිය බුක් ඉඳ ගන්න තියෙනවා නැති. මොන අපිට මේ කවුරු කෙනෙක් පුතජන මනස කියන කෙනෙක් වැඩට නැහැ. එහෙනම් බල් වැඩක් කළා හරි කන්නේ මෙන්න මේකෙන් ආසාදිය බුක් ඉඳ ගන්න තියෙනවා නැති. ඒ හින්දා බල් වැඩක් කළා හරි ඒක බුක් විඳින්න යනවා. ඉතින් ඔන්න ඕක බුක් විඳින්න බෑ කියලා හරියටම ප්‍රඥා ගෝචරව දැනගත්තට පස්සේ ආපහු ඒ මනුස්සයා කියනවනේ බල් වැඩ කරලා ඉඳන් කියලා. පිටිපස්සෙන් ඉඳලා කියන්න ඕනද නැද්ද? කියන්න ඕනේ නැහැ. ඇයි? හරියටම දහමත් එක තෝරගන්නවා. කිසි දිනක කැමැති ඉෂ්ට නොවන එකකට මොකට බල් වැඩ කරනවා? වැඩ නැහැ. ඒක කිව්වේ මෙන්න මේ ආසාරිය කැමැති ඉෂ්ට වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්තයි කියලා හරියටම දැක්කනම් ඒ කෙනා සතර පහෙන් නිදහස් කිව්වේ මුලින්ම. මේ ආසාරිය කියන ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ත ස්වභාවය. ආදීනවා. ඔන්න ඕක දැක්කනම් ඒ කෙනා සතර පහෙන් නිදහස් කිව්වේ ඒකයි. දැන් හොඳට බලන්න සතර පහෙන් නිදහස් වෙන්නේ ප්‍රඥාවෙන් නෙමෙයිද? ප්‍රඥාව. ඒ හින්දා තමයි සම්මාදිට්ඨිය ප්‍රඥා ස්කන්ධයටයි තියෙන්නේ. තුල වේදල සූත්‍රය විස්තර කරනවා. සම්මාදිට්ඨිය ප්‍රඥා ස්කන්ධයට. සම්මා සංකප්පය ප්‍රඥා ස්කන්ධයට. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සීල ස්කන්ධයට. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සමාධි ස්කන්ධයට. එහෙනම් මේ ප්‍රඥාව මුල් කරගත් ආර්ය ශ්‍රාණික මාර්ගයක් තියෙන්නේ. අන්නේ ප්‍රඥාවෙන් එන සීල ස්කන්ධයක් තියෙනවා. ඒ සීල ස්කන්ධයෙන් එන සමාධි ස්කන්ධයක් එනවා. ඒ සමාධි ස්කන්ධයෙන් එන ප්‍රඥා ස්කන්ධිකුත් ආයි තියෙනවා. එහෙනම් සම්මාදිට්ඨිය ප්‍රඥා ස්කන්ධයට දාලා තියෙන ඇයි? ප්‍රඥාවෙන් විතරයි නිවන් දකින්නේ. ඉතින් තමයි හරියට මේක ප්‍රඥා ගෝචරව තෝරගන්න කියන්නේ ඒකයි. ඉතින් අපි අපි බලන්න මෙන්න මේ ආසාදේ හරියට දැකේ නැති හින්දා නේද? මේ වැඩ පිළිවෙල හරියට දැකේ නැති හින්දා නේද? අපිත් මොනවා හෝ දස කුසලයේ වැඩ කරනවා නම් කරන්නේ. හොඳට බලන්න ඒකේ කෙලවර ආසාදේ නෙමෙයිද කියලා. ඒ කියන්නේ ආසාදය භුක්ති විඳින්න ඕන හින්දා නෙමෙයි ලෝක කරන්නේ කියලා. හොඳට හිත ඕන දෙයක්. නේ මොකක් කරා? දැන් තවත් එහාට ගත්තොත් එහෙම. මෙන්න මේ ආසාදේ භුක්ති විඳින්න බෑ. කවදාවත් කැමැති ඉෂ්ට වෙන්නේ අනිත්‍ය දුක්ඛයි අනාත්තයි කියලා දැනගන්න දැනගන්න. Tamanටම තේරෙනවද නැද්ද? Taman මේ ලෝකේ කොච්චර සෙල්ලම් දාන්න ආවත් මේ තනිකර මනස මුල් කරගත්ත මේ වැඩ ටිකක් තියෙන්නේ. මෙන්න මේ ලෝකේ ඇත්තටම අපි මේ කරන්න යන වැඩ පිළිවෙල අනාත වැඩ බව තෝරගෙන Taman තාම අනාතයි කියලා තේරෙනවද නැද්ද එතකොට? ඇයි Taman මතකද ගිය සතිය විස්තර කරලා දුන්නා? Tamanගේ හිතවත් Tamanට ඕන විදිහට නැහැ කියලා. Tamanගේ හිතවත් Tamanට ඕන විදිහට නැත්තම් ඔය හිතේ ආ තව එකක් අල්ලගෙන ආස්වාදය භුක්ති විඳින කිය වැඩ පිළිවෙල. අනාත වැඩ පිළිවෙලද නැද්ද? එහෙනම් මෙන්න මේ වැඩ පිළිවෙල තෝරගත්තේ නැති හින්දා අනාත වෙවීම ගියාද නැද්ද? එහෙනම් Taman හරියට හෘද සාක්ෂියට එකඟව හරියටම තෝරගත්තා නම් Taman අනාතේ බව අනාථේ කවදාවත් තවත් අනාථේක මරයිද? අනාථේ තවත් අනාථේක ප්‍රාණඝාතයක් කරයිද ගහන්නේ? ඒ තමනු තනහතන අනිත් ඒව. ඒ උණු තනහතයි. මම මට නිකන් උත්තර දෙන්න අනාථේක අනාථේක මරන මොකක් ගන්නද? පොඩ්ඩයි හිත. මොකද්ද මේ තෝරන්නේ බුදුහාමුදුරුවෝ? තමන් අනාථේ බව මුලින්ම. ඇයි මේ රූප ශබ්ද කිස් රස කියන මෙන්න මේ හය පොලින් කිසිම සරණක් නැති බව. තමන් අනාථයි. එහෙනම් මෙන්න මේ අනාථ ලෝකයක නම් අපි ඉන්නේ. ඒ නාර අනාථ වූ බුදුන් දකින්න. අනාථ වැඩ කළා කියන්නේ නැහැ. එහෙනම් තමන් අනාථයෙක් නම් අනාථ භාවය හරියට තෝරගත්තා නම් තවත් අනාථයෙක්ව මරලා මොකටද? තමනුත් අනාථයෙක් නම් තවත් අනාථයෙක්ගේ දෙයක් හොරකම් කළා මොකටද? තමනුත් අනාථයෙක් නම් තවත් අනාථයෙක්ට බොරුවක් කියලා රවට්ටලා මොකටද? මොනව ගන්නද? ඇයි ගන්න හදන්නේ භුක්ති විඳින්න බැරි නම්? ආසාදේ භුක්ති විඳින්න බැරි නම්. දැන් අපි කාව හරි බොරුවක් කියලා රවට්ටලා හරි මොකක් හරි ගන්න ආසාදේ භුක්ති විඳින්න නේ. බලන්න මේ බුදුහාමගේ ආසාදේ මොකටද කරන්නේ කියලා. මෙතන තමයි අපි අහුවෙන්නේ. කාට හරි දෙයක් හොරකම් කරන්නේ මොකටද? ඒකේ භුක්තියක් විඳින්නේ නේ. එහෙනම් මෙන්න මේක භුක්ති විඳින්න බැරි කියලා හරියට තෝරගත්ත කෙනාට තමන්මට තේරෙනවා එහෙම අනාථ වැඩක් කරලා මොකටද? දැන් මේ මනුස්සයා පිටිපස්සෙන් ඉඳලා කියන්න ඕනද හොරකම් කරන්න එපා කියලා? ඈ නීති දාන්න ඕනද? නෑ ඇයි? බුද්ධ නීතියට යටත් වෙලා ඉවරයි. උත්තරීතරම නීතියට යටත් වෙලා ඉවරයි. ඒ හින්දා අපව කියන්න ඕනේ නැහැ. හොරකම් කරන්න එපා කියලා. බලන්න මේ දහම හරියට තෝරගත්තොත් රටක්ම හැදෙනවද නැද්ද කියලා. නිකන් බලන්න පොඩි කොච්චර ප්‍රශ්න විසඳන ගලන්නේ මේ චූටි කැලේ හරියට තෝරගත්තොත්. මේ ආසාදේ තෝරගන්න නැති කේ ප්‍රශ්න තමයි. මේ ඔක්කොම ගහමරා ගන්න ඒවා ගැටුම්ද ඉඩකඩම් ප්‍රශ්නද নানা ප්‍රකාර ප්‍රශ්න ඔක්කොම මොකටද? මේ. ඒ ඉඩකඩම් වල මරා ගන්නවා. ඒක වැලි කඩයක් ගෙනියලා ඇහුවොත්. අnder භුක්ති විඳලත් නැහැ. විඳිනවා කියලා හිතාගෙන ඉඳලා නිකම්ම මැරිලා ගිහිල්ලා ඒවත් එම වල වේදේ කියලා අන්තිමට. එහෙමනේ මේ වෙලා තියෙන්නේ. ඕක තමයි වෙන්නේ. ඇයි? අරකින් ආසාදයක් එක්ක ගෙදරට. ඒ ගෙදරට මිලගෙන ඒ ගෙදරටම හා වෙලා ඒකේ මන් තිබුණ මල වේදේ කියලා ඉන්න උන් ඉන්න දෙන්නෙත් නැහැ. ඇයි ඉන්න උන් කියනවා මගේ කියලා. මැරිච්ච එකා කියනවා නෑ මගේ කියලා. දැන් ෆයිට් එකද නැද්ද? ඇයි ඉන්න එකා මැරලා මැරිච්ච එකා මැරලා තියෙන්නේ මගේ කියාගෙන. ඉන්නේ උනුත් ඉන්නේ මගේ. දැන් මොකෝ වෙන්නේ දෙක දෙකලොත් එක. ඔව්. දැන් ඔක එලිපිට වෙන එකක් ඕනනම් මම පෙන්නන්න. තමන්ගේ ගියා කුලියට දෙනවා. දෙලිය ගියා කුලියට දීලා ඉන්නකොට කුලියට ඉන්න මිනිස්සු උදේ ඇවිල්ලා කියනවා මේකේ මගේ කියලා. මොකක්ද ඒ ඇක්ෂන් එක? අපි අපි අපි ගේ කුලියට දෙනවා. කුලියට දුන්නාට පස්සේ අර කුලියට දුන්න මිනිස්සු උදේ ඇවිල්ලා කියනවා මේකේ අපේ කියලා. දැන් මොකක් කරයිද අපි? හා හා ඔයාගේ තමයි ගියද නැත්නම් පොල්ලක් අරගෙන මොකක්ද ලෑස්ති වෙන්නේ ඈ ඔය එකනේ මොකක් ඒක තමයි මොකක් පොල්ලක් අරගෙන ලෑස්ති වෙන්නේ කොහෙද උඹලා වෙන්නේ කියලා කියලා නේ දැන් ඉන්නකොටත් එහෙම නේ එහෙනම් ඒ ගතිය මොකෝ කරන්නේ බලන්න පස්සේ ඒ විදිහම වෙන්නේ එහෙනම් අර පගේ කියාගෙන අල්ලගෙන දැන් මැරිච්ච එක කරා මොකෝ කරන්නේ ඉන්න කට්ටිය කියන මගේ කියලා අර හිතන් ඉන්නව නෑ මගේ කියලා දැන් දෙන්නාට ෆයිට් එකක් නැද්ද දැන් යහට ඉන්න දෙනවද නෑනේ හැබැයි අර අර ගෙදර ඉන්න කුලියන මිනිස්සු අපිට කිව්වොත් මේකේ මගේ නෙමෙයි මට ඉන්නකම් පොඩ්ඩක් ඉන්න දෙන්නකෝ ඒකලා මොකක් කියයි නාෂේප් එක යන්නේ හිමින් එච්චරයි අවුල නෑ එහෙනම් එහෙනම් මේ ඉන්න එකේ තියෙන වෙන්නේ. අන්න එහෙම තමයි. මොකද ඕක මගේ කරගන්න ක්‍රමයක් නැහැ. කාගේ වුණත් කමක් නැහැ. අයිතිකාරෝ හිටියත් කමක් නැහැ නේදලා. මෙන්න මේ ඉන්නකන් ඉඳ දුන්නා නම් ඇතිනේ. ඒකට අයිතිවාසිකම් කියන්නේ හම්බ වෙන්නේ. නැති ප්‍රශ්න. නේ. හැබැයි මේ දහමත් එක්ක යනවා විතරයි නැවතත් මේක ඕනේ හොඳේ. මොකද කියන්නේ නිවන් දකින්න විතරයි. නැත්නම් ඉතින් ඕන දෙයක් කරගෙන ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ නිවන් දකින්න විතරයි මේවා ඔක්කොම අදාළ. ඉතින් ඔන්න තමයි තේරෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ කසීමිට වලට භුක්ති විඳින්න ක්‍රමයක් නැහැ. නේ. ඉතින් මෙන්න මේක අපි මැරෙන්න කලින් හරි හොඳට සීබුද්ධිය තියෙන කාලේ තෝරගත්තොත් හරි. නැත්නම් ඉතින් පස්සේ පසුතැවෙන්න උනාට වැඩක් නැහැ. එදාට අපිත් එක්ක පසුතැවෙන්න කවුරුත් නැහැ. තනියෙන් මනත් එක්ක විතරයි ෆයිට් කරන්න වෙන්නේ. මම ඔකට හොඳ උපමාවක් කියන්න ඕන ඕගලන්ට. ඕගලන්ට උණ හැදුනට පස්සේ උණ හැදෙනවනේ. උණ හැදුනට පස්සේ මට අවංකව උත්තරයක් දෙන්න. බෙහෙත් ටිකක් ගෙනල්ලා. අවංකවම කියන්න බෙහෙත් ටිකක් ගෙනල්ලා බෙහෙත් ටික දීලා මොකද කරන්නේ? මේ උණ හැදුනට පස්සේ අහන්න. ඈ? හොඳට පොරෝගේ නිදා ගන්න. අන්න හරි. ඔය උණ හැදලා තියෙන වෙලාව කන් දෙක හොඳට ඇහෙනවද නැද්ද? ඇහෙනවා. මම හැවැඩ කරනවද නැද්ද? කන් දෙක ඇහෙනවද නැද්ද? දිවට රස දැනෙනවද නැද්ද? ගඳ සුවඳ දැනෙනවද නැද්ද? කයට ස්පර්ශ දැනෙනවද නැද්ද? මනස සිතුවිලි දැනෙනවද නැද්ද? ඔක්කොම එනවා. ඒ කියන්නේ ద్వාර හයම හොඳට වැඩ කරනවා. හැදලා තියෙන්නේ මොකද? උණා. හෘද සාක්ෂියට එකගොමන අවංකවම කියන්න. ඔන්න ඔය වෙලාවේ. ඔය පෙරෝගෙන මුදියගෙන ඉන්න වෙලාවේ. ඇත්තටම අවංකවම බණපදයක් එහෙම මතක් වුණාද? කයම වැඩ. මතක් වුණාද නැද්ද? මතක් වෙනවද නැද්ද? ද පෙරෝගෙන මුදියගෙන ඉන්නවද? හොඳට. අවංක වෙන්න ඕනේ. හදවතට අවංක වෙන්න. ඇත්තටම මතක් වෙනවද කියලා බලන්න. ඈ? මතක් වෙන්නේ? මතක් වෙන්නේ නැහැ. අවංකවම මතක් වෙන්නේ නැහැ. හැබැයි හැදලා තියෙන්නේ මේ පැනලුවට ඉත බිල හොදන්න පුළුවන් ඉඩක් හොදේ. බොහොම සරල එකක් හැදලා තියෙන්නේ. ඒ වෙලාවෙත් මතක්ුනේ නෑනේ. හරි. මරණාසන්න මොහොත. හැබැයි ඉවරයි. කන වැහිලා ඉවරයි. අන්තිම මොහොත මම මේ කතා කරන්නේ. දිව වැහිලා ඉවරයි, නාසය වැහිලා ඉවරයි, කය වැහිලා ඉවරයි, පංචද්වාර වැහිලා ඉවරයි. අන්තිමට ඇහෙන්නේ මොකද? මනෝද්වාරය. හයම වැඩ කරන වෙලාවේ බණපදයක් මතක් වෙච්ච නැති මනසකට අර මොහොතේ බණපදයක් මතක් වෙයිද? එහෙම නැත්නම් පහෙන් භුක්ති විඳ ගන්න බැරි වෙච්ච එකක් අල්ලගෙන දඟලයිද? ඈ? එහෙනම් මොකද කිව්වද? මිනිස්සෙක් මේ ලෝකයෙන් චුත වුණොත් නැවත මිනිස්සෙක් වෙන්නේ මගේ නියම පිටින් ප්‍රමාණය විතරයි. අන්සියල සතර අපාගත වෙනවා. ඇයි? සිව් වරිසස් නුදුටු බැරි. ඔන්න තථාගතයන් වහන්සේ කියපේ. වෙන්න ඕනේ නැද්ද එහෙනම්? එහෙනම් මේක මනාලෙස සිහි බුද්ධිය තියෙන වෙලාවේ තෝරගන්න ඕන එකක්. කන් දෙක හොඳට ඇහෙන, ඉන්ද්‍රියන් ටික හොඳට වැඩ කරන සිහි බුද්ධිය තියෙන වෙලාවේ ඇහෙන්න ඕන. දැන් අපි හිතමුකෝ අපේ ගෙදරක අවුරුදු 18ක විතර ළමෙක් බණහන් යනකොට අපි මොකෝ කියන්නේ ඊළඟට කියන්නේ නැත්තේ. අනේ පුතේ මොන බණ දැම්ම නෙමෙයි බණහන් තව කල් තියෙනවා උඹලට. බණහන් තියෙන්නේ අඩුම ගානේ 50 පැන්නාට පස්සේ බණහන්. දැන් මොකෝ කරන්න ඕන? ඕ මෙන්න මේ ටික. දැන් මොකෝ නිවන දැම්ම කවදද? ඕ 50ට පස්සේ. දැන් 50ක් ඉන්නවා කියලා ෂුවර් නම් ඒත් කමක් නැහැ. එහෙම හිටියා 50 ඉන්නවා කියලා ෂුවර් නම්. ඒක ෂුවරුත් නැහැ. දැන් අර ළමයා මේ නිවන් දකින්න දහමක් අහන එක. පස්සට තල්ලු කරාද නැද්ද? කර්ම විපාකයක් මොන වගේ ඇද්ද? දැන් නිවන් දකින දහම අහගන්න යන කෙනෙක්ගේ පස්සට තල්ලු කරලා නම් කර්ම විපාකය හදන්නේ. ඒක කර්ම විපාකයක් දෙන්න ඕන මොන විදියටද? අපේ නිවන් මාර්ගයත් පස්සට යන්න ඕන නේද? පස්සට යන්න. හේතු බල ක්‍රියාත්මක වෙන විදිහම තමයි අපිට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේවා තියෙන බහනක්ම මේ මුලින් පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ ඔක්කොම හරියනවා මොකද තෝරගන්නවා මෙන්න මේ ආසාදේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති බව තෝරගත්තට පස්සේ. නේ? දැන් ඉතින් මුලට ඔක්කොම විස්තර කරේ. ඔන්න ඔය ආසාදේ භුක්ති විඳින ගිහින් තමයි කෙනෙක් කරන්න තියෙන ඕන දහදුරා වැඩකට වැටෙන්නේ. වෙන කිසි දෙයක් නැහැ. ඕකයි තියෙන්නේ. මේක තමයි එකම භුක්තිය ඕනම කෙනෙක්ගේ ආසාදේ. ඒක බුදුහාම ඒකම දකින්න කිව්වේ. තථාගතයන් වහන්සේ කියන සෝතාපන්න වෙන්න මොකද කරන්නේ? ස්පර්ශ ආයතන හය ආස්වාද ආදීන නිස්සරණේ තතුසේ දනී දෙයි කියන සිව්වපායේ නොවැටේ. අරහත සූත්‍රය විස්තර කරනවා අරහත් වෙන්න මොකද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධය ආස්වාද ආදීන නිස්සරණේ තතුසේ දන උපාදානයන්ගෙන් මිදුනේද? අරියත් ඵලය පූර්ණයි කියලා. එහෙනම් මේ අරියත් වෙනකම් කියන අවුලක් නේද මේ? හැබැයි මට්ටම වෙනස්. මූලික මට්ටම එකක්. ඊට පස්සේ තව මට්ටම, ඊට පස්සේ තව මට්ටම, ඊට පස්සේ තව මට්ටම. හැබැයි මේ අරියත් වෙනකම් තියෙන අර්බුදය තමයි ආස්වාදීනම තියෙන අර්බුදය. ඇයි ආස්වාදයට හැකියාව තියෙනවා අපි ලෝකෙට බඳින්න. ආස්වාදයට හැකියාව තියෙනවා අපි ලෝකෙට බඳින්න. දැක්කා. එහෙනම් මෙන්න මේ ආස්වාදය ගන්න ආදීනම මෙහි කරන්නේ කිව්වේ ඒකයි. හරි. දැන් මම පෙන්නන්නම් ඔයගලන්ට ඇත්තටම මෙන්න මේ අපිට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම කියන එක කොහොමද දැනෙන්නේ කියලා. රූප ශබ්ද ගන්ධ රස ඇත්තටම දැනෙන විදිය. ඒ කියන්නේ රියල් ස්වභාවය. ඔන්න කොටිම කියනවා. ඇත්ත කතාව තියෙනවනේ. දැන් ඇත්ත ඇත්තටින් දකින්න කියනවනේ. මේ ඇත්ත ඇත්තටින් දකින්න කියනවනේ. අර ඇත්ත ඇත්තටින් කියන්නේ. එහෙනම් ඒක දකින්න ඕනේ. හරි? තථාගතයන් වහන්සේ මෙන්න මේ විස්තර කරනවා. විභංග ප්‍රකරණය කියන පොතේ අභිධර්ම පිටකයට අයිති විභංග ප්‍රකරණය කියන පොතේ පළවෙනි පොතේ පටිච්ච සමුප්පාද විභංගය කියන විභංගය. මෙන්න මේ කොටස තියෙනවා. කුසල පටිච්ච සමුප්පාද විස්තර කරනවා. අකුසල පටිච්ච සමුප්පාද විස්තර කරනවා. අව්‍යාකෘත පටිච්ච සමුප්පාද කියලා කොටසක් විස්තර කරනවා. ඒ කියන්නේ කුසල පටිච්ච සමුප්පාද කියලා වෙනම ටිකක් තියෙනවා. අකුසල පටිච්ච සමුප්පාදයක් තියෙනවා. ඒ වගේම තියෙනවා අව්‍යාකෘත පරිසම්පාද කියලා. දැන් මේ අකුසල පරිසම්පාදේ තමයි ඔය ආස්වාදාවට පිළිලො ලොකුමයි තියෙන්නේ. හරි. අව්‍යාකෘත පරිසම්පාදේ කියලා තව කොටසක් තියෙනවා. අව්‍යාකෘත ධම්ම කියලා කියන්නේ ඒකයි. ඉතින් මෙන්න මේ අව්‍යාකෘත පරිසම්පාදය ක්‍රියාත්මක වෙන විදිහක් කියනවා. මොකද කියලා. ඒ කියන්නේ ඇහැට රූපයක්, කනට ශබ්දයක්, දිවට රසක්, නාසයට ගන්ධයක්, කයට පහසක්, මනට ධම්ම. ඒක මේක පළවෙනි එක විස්තර කරනවා ඇහැට රූපේ. කොහොමද කියලා. අව්‍යාකෘත ධම්ම කවරේ දෙයක් කියලා විස්තර කරනවා. මොකද මේ අව්‍යාකෘතය කියන්නේ කියලා. රූපාලම්බන අරමුණක් ගෙන. මොකද බලන්න මොකද කියන්නේ කියලා. රූපාලම්බන අරමුණක් ගෙන. උපේක්ෂා සහගත විපාක චක්කු විඥානයක් හටගනී. ඔන්න අපිට රූපේ වෙන විදිය. කොහොමද වෙන්නේ? රූපාලම්බන අරමුණක් ගෙන උපේක්ෂා සහගත විපාක චක්කු විඥානයක් හටගන්නේ. එහෙනම් ඇහැට රූප වෙන්නේ මොකටද? විපාකයකට. අන්නේ විපාක චක්කු විඥානයක් හටගන්නවා. එහෙනම් මේ විපාකයක් නිරෝධ කරන්න පුළුවන්ද? නිරෝධ කරන්න බෑ. විපාක නිරෝධ කරන්න බෑ. විපාකෙට පේනවා. අන්නේ පේන විදිහ තමයි උපේක්ෂා සහගත විපාක චක්කු විඥානයක්. එහෙනම් ඇහැට රූප වෙන්නේ කොහොමද? උපේක්ෂා සහගත. මේක විස්තර කරන මුල චූට්ටක් තියෙනවා මෙන්න මේ විදිහට. කාමාවචර කුසල ධර්ම රැස් කර බැවි. කාමාවචර කුසල ධර්ම රැස් කර බැවි. රූපාලම්බන අරමුණක්ගෙන උපේක්ෂා සහගත විපාක චක්කු විඥානයක් හටගන්නවා. එහෙනම් කාමාවචර කුසල ධර්ම රැස් කර බින්ද කොහොමද පේන්නේ ඇහැට රූපේ? විපාක චක්කු විඥානයක්. ඔන්න විපාක චක්කු විඥානයක් හටගන්න. ඔන්න ඔය චක්කු විඥානය හටගන්න විදිය කියනවා. විඥාන කියන පරිසම්පාදේ තියෙන ගන්න අන්න හටගන්න විදිය කියනවා. කොහොමද? සංකාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම. නාම පත්‍ය චට්ඨායතන. චට්ඨායතන පත්‍ය පස්ස. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය භව. භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා මරණ. හොඳට අහගෙන මොකද පරිසම්පාදේ කියලා. සංකාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම. නාම පත්‍ය චට්ඨායතන. චට්ඨායතන පත්‍ය පස්ස. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය භව. භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා මරණ. පටිසමුපාදේ තේරෙන්නේ මම කියපු වචනේ. සංකාර, විඥාන, නාම, චටායතන, පස්ස, වේදනා, භව, ජාති, ජරා මරණ. ඔන්න පටිසමුපාදේ ක්‍රියාත්මක වෙනවා. හරි? දැන් අපි දන්න පටිසමුපාදේකුත් තියෙනවා. ඒක මොකක්ද තියෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංකාර. සංකාර පත්‍ය විඥාන. නාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ ඔන්න තියෙනවා. ඒතර ඔන්න අපි දන්න පටිසමුපාද චක්‍රේ කරුණු 11ක් තියෙනවා. අර කියන පටිසමුපාදේ කරුණු තියෙන්නේ 8යි. සංකාර, විඥාන, නාම, චටායතන, පස්ස, වේදනා, භව, ජාති ජරාම. ජරාම නේ බව ජාති නැතත් තියෙන ජරාම කොහොමද තියෙන? ඔන්න 8යි තියෙන්නේ. අරක 11යි මේක 8යි. අරකේ තියෙන මේක නැති තුනක් තියෙනවා. මෙන්න මේක නෑ. අවිද්‍යාව නෑ, තණ්හාව නෑ, උපාදාන නෑ. තව එකක් තියෙනවා රූපත් නෑ. ඒක ටිකක් ගැඹුරුයි. ඒක පස්සේ විස්තර කරලා දෙනවා. මෙන්න මෙතනදී අවිද්‍යාව නෑ, තණ්හාව නෑ, උපාදාන නෑ. එහෙනම් අපිට ඇහැට රූපයක් පේන්නේ අවිද්‍යාවෙන්ද? ඇහැට රූප පේන්නේ අවිද්‍යාවෙන්ද? ඇහැට රූප පේන්නේ විපාක චක්කු විඥානය. එහෙනම් රූප පේන කිසිම තැනක අවිද්‍යාව තියෙන විදියක් නෑ. තියෙනවා නෙමෙයි කියන්නේ බෑ. ඊළඟට මොකද කරන්නේ? ඔන්න ඔය රූපේ අර ගේ දැක්ක නේද? අර මම කිව්ව උදාහරණයක් බලන්න. අන්න ගියා දැක්ක නේද? ගියා අඳුරගත්තද නැද්ද? අඳුරගත්තා. කොහොමද අඳුරගත්තේ? සංකාර පත්‍ය විඥාන. නාම, චට්ටායත, පස්ස, වේදනා, භව, ජාති. ඊළඟ මොකද මෙතන භව කියලා ආවේ? ගියක් අඳුන ගන්න කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. ඊළඟට මොකද අපි? අන්න ඒකේ දැක්ක. චා, ඒකේ නම් මරු. අවිද්‍යාව, සංකාර, විඥාන, නාම රූප, චට්ටාය, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා. දැන් දැක්කද? දැන් දැකගෙන සිද්ධිය. එහෙනම් පළවෙනි එකේ මොකද වෙන්නේ? ගයක් අඳුර ගන්නවා පිරිසිදු හිතකින්. ඊළඟට මොකද කරන්නේ? ඒක කිලුටු කරගන්නවා. ඔන්න 60 රූපේ. බැඳෙන්නේ කොහොමද? අවිද්‍යාවෙන්. එහෙනම් මෙතන බැඳෙන කියනවා ඒ සමෙහි ඒ මොහොතේ අවිද්‍යාව පත්‍ය සංකාර කියන මෙන්න මේ පටිච්චසමුපාදය ක්‍රියාත්මක කරනවා ඊළඟට. ඇයි ඒක ක්‍රියාත්මක කරේ? අන්න අර රූපයෙන් යම්කිසි භුක්තියක් විඳින්න පුළුවන් කියලා හිතෙන හින්දා. ඒකට ඒක අවිද්‍යාවෙන් බැඳෙනවද නැද්ද? බැඳෙනවා. අන්න දැන් මොකද අර මේ ඇහැ රූපෙන් ඉස්සර කරේ කොහොමද? රූපාලම්බන කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින් රූපාලම්බන අරමුණක්ගෙන උපේක්ෂා සහගත. එහෙනම් ඇහැ රූප මොකද? ඇහැ රූප උපේක්ෂා. ඔන්න ඔය උපේක්ෂා සහගත රූප. දැන් හොඳ වටින රූප හැටියට පෙන්වනවද නැද්ද? ඈ? ඔය උපේක්ෂා සහගත රූප වටින රූප හැටියට පෙන්වනවද නැද්ද? ඔය උපේක්ෂා සහගත රූප සැප රූප හැටියට පෙන්වනවද නැද්ද? පෙන්වුනේ? දැන් පාරිතෝට යනකොට ඇත කතාව මොකද උපේක්ෂා? දැන් ඇත්ත ඇති දකින්න කිව්වනේ. ඔන්න ඇත කතාව මොකද උපේක්ෂා? දැන් උපේක්ෂා සහගත විඳීමක් දනවන රූප පාරිතෝට යනකොට සැප රූප හැටියට පෙන්වනවද නැද්ද කියලා අහන්නේ. මම අහන්නේ මේ නෑ මම අහන්නේ නෑ මම අහන්නේ ඒක නෙමෙයි මම අහන්නේ ඕගලන්ට මීට කලින් ওই පාරේට යනකොට රූප දැක්කහම සැප රූප හැටියට පේනවද නැද්ද පේනවා දැන් ඇත්තටම එහෙම රූපයක් පේනවද තියෙනවද තියෙන්නේ කොහොම එකක්ද? උපේක්ෂා සාගත විදීමක් දනවන්නේ. එහෙනම් ඔන්න ඔය ඔන්න ඔය නැති රූපයක්. ඇත්තටම පේනවද නැද්ද? දැන් නැති දෙයක් පේනවද නැද්ද? නැති දෙයක් පේනවා නම් ඒක භූතයක්ද නැද්ද? දැන් නැති දේවල් පේනවනම් භූතද නැද්ද? භූතනේ. යථාර්ථය මොකද්ද? රූපේ. උපේක්ෂා. එහෙනම් උපේක්ෂා නම් යථාර්ථය. දැක්කනම් භූතයක් විදිහට. දැන් යථාර්ථය දැක්කගෙන භූතය අයින් කළා යථා භූත ඥාණයෙන් දකින්නවද නැද්ද? ඔන්න යථා භූත ඥාණයෙන් දකින්න කිව්වා. යථාර්ථය උපේක්ෂා රූපේ. හැබැයි ඒ උපේක්ෂා රූප අපිට වටින රූප හැටියට පෙවුණා, සැප රූප හැටියට පෙවුණා, දුක රූප හැටියට පෙවුණා. දැන් නැති දේවල් පේන එක භූතද නැද්ද? භූත. දැන් බැරි වෙලාවකට අදත් බහැලා හවුස් යනකොට නැති රූප පේනවනේ. භූතනේ. එහෙනම් භූතේ උදා වෙනකොට යථාර්ථය දකින්න ඕනේ. මෙන්න භූතේ මෙන්න යථාර්ථය. එහෙනම් භූතේ භූතේ දකින්නකොටම අනිත්‍ය දුක්ඛ අනාත්මයි දැක්කන. මොකෝ වෙන්නේ? යථාර්ථය තුල ඉන්නවා. දැක්කද ඇත්ත ඇත්තට යථා භූත ඥාණයෙන් දකින්න කියන්නේ? මේක මේ වචන කියවකට බෑනේ. හරියට න්‍යාය ධර්මයත් එක ගන්න ඕනේ. එහෙනම් අපිට මේ ලෝකේ කොච්චර ගියත් මේ ලෝකේ හරි මෙහෙ මම හරි කලින් කියපු උදාහරණ බලන්න. මෙහෙ ගියත් උඩරට ගියත් පිටරට ගියත් මොනරට ගියත්. හැම වෙලේ සිරු රූප මොනවද? උපේක්ෂායි. දැන් උපේක්ෂා රූපේකින් සැප වේදනා විඳින්න පුළුවන්ද? එහෙම කල්පනා කරන්න. උපේක්ෂා රූප වලින් සැප වේදනා විඳින්න පුළුවන්ද? බෑ. ඉතින් බැරි දෙයක් අපි විඳින්න යනවද නැද්ද? දැන් බැරි දෙයක් විඳින්න යනවනම් අසහනකාරී මානසිකත්වයකට පත් වෙනවද නැද්ද? එහෙනම් තථාගතයන් වහන්සේ විඳින්නාට දුක පැනෙව්වේ ඇයි? විඳින්නාට දුක පැනෙව්වේ. ඇයි විඳින්නාට දුක පැනෙව්වද තියෙන්නේ? අසහනකාරී මානසිකත්වයක් කරද්දී කොහෙද සැප තියෙන්නේ? දුකමයි තියෙන්නේ. එහෙනම් කවදාකවත් මේක විඳින්න බෑ. විඳින්න පුළුවන් එකක් නෙමෙයි. නේ? ඒ කියන්නේ ආස්වාද විඳින්න පුළුවන් එකක් නෙමෙයි. මේක කියන්නේ. ඒක තෝරගන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න ඇහැර රූප උපේක්ෂා මොනවද? කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවි. ඊළඟට විස්තර කරනවා කාමාවචර අකුසල ධර්ම රැස් කර බැවින් රූපාලම්බන අරමුණගෙන උපේක්ෂා සහගත විපාක චක්කු විඥානයක් අරගන්න. එහෙනම් කාමාවචර කුසල ධර්ම රැස් කරත් කාමාවචර අකුසල ධර්ම රැස් කරත් ඇහැට රූප මොනවද? ඇහැට රූප මොනවද? උපේක්ෂා. මොන රූපයවත් උපේක්ෂා. ඇහැට රූප උපේක්ෂා. දැන් ඔන්න ඔහම රූප උපේක්ෂා රූප. පාරේ යනකොට සමහර රූප දැක්කහම ඇඟේ මාළු වුණාට බවස්ථා හැම දිනවනේ. නේ. සමහරවල් කියන්නේ මම මට ඕකම දකින්නකොටත් යකාන කියනවා. ඇඟේ මාළු වුණාට මට ඕකම පේනකොට. විද්‍යාවද විද්‍යාවද? ನೆನ್ ನೋಡ್ರಿ. ಐತೆ ಕಥಾಮಗದು ದೀಕ್ಷಾ. ತ ಉಪೇಕ್ಷಾ ರೂಪದಕ್ಕೆ ಮೇ ಮಹಾರುನರಬಳು. ಧರ್ಮಮೂಲಸೇ ಬಳಿ. ಪರಪಾರಿಯ ರೂಪದಲ್ಲಿ ಇಳಹನೆ. ಬಳಿ. ಮೂಲಸೇ ಬಳಿ ಣೆ. ಆ ವಿದ್ಯಾವೇ ಮೇದಕನ ಬೆಲೆ ನೀದಿ. ಪರಪಾರಿಯ ಹಂಗೆ ಒಕ್ಕ ಮೂಲ ರೂಪದ. ಒಚರದಿ. ಕೋಹೆಯೆ ತೂಡ ಬಿಡಾಡಿ ಲೈಹುವೋ ಒಚರದಿ. ದಿವಿಲೋ ಬಿಹಿಲೇುವೋ ಒಚರದಿ. ರೂಪನ ರೂಪನೆ ಉದಾಹರಣೆ ರೂಪಿ ಒರ್ತದಿ ದಿವಿಲೋ ರೂಪ ಏನಮೈ. ಮಾನಸ ಲೋಕ ರೂಪ ಏನಮೈ. ಸತ್ರಪಾರ ರೂಪ ಏನಮೈ. ಹೆಮಗಾ ಕಿರನೇ ರೂಪನ ರೂಪ. ತುಸಿಯೆ ರೂಪ ಉಪೇಕ್ಷಾ. ಮೇ ಕಾಮಾವಚನ ಅಗುಸಲ ಧರ್ಮರಸದ ಉಪೇಕ್ಷಾ. ಕಾಮಾವಚನ ಅಗುಸಲ ಧರ್ಮರಸದ ರೂಪ ಉಪೇಕ್ಷಾ. ಐನ್ ಏನಂದ ಐದಿ? ರೂಪತೆ ಕಾಶಾಲಿ ನಿನ್ನ ಕುಲಂದ. අවුරුදු ට්‍රිලියනයක් මිලියනයක් නේ කොච්චර ගියත් මේ රූපත් එක්ක ආසාව විඳින්න පුළුවන්ද? ඈ? පුළුවන් විඳින්න? නෑ. හැබැයි ඕන නම් විඳින්න බැයිද? පුළුවන්. කොහොමද? අවිද්‍යාවෙන් බැඳිලා. ආසාව විඳින්න බෑ කියලා කියන්න බෑ. හොඳේ. ආසාව විඳින්න පුළුවන්. කොහොමද විඳින්නේ? අවිද්‍යාවෙන් බැඳිලා. අවිද්‍යාවෙන් බැඳිලා ආසාව විඳින්න පුළුවන්. හිතේ. හැබැයි රූපයෙන් විඳින්න විඳින්න හම් වෙන්නේ නෑ. කිසි දවසක. රූපයත් එක්ක අවිද්‍යාවෙන් බැඳිලා විඳින්න පුළුවන්. දැන් මතක ගන්න මම ගිය සතියේ කියපු කාරණේ. ඇස රූපයට සංයෝජනය නොවේ රූපය ඇසට සංයෝජනය නොවේ ඇසත් රූපයත් අතර හට ගන්නා යම් චන්ද්‍රාගයක් ඇද්ද ඒ එහි සංයෝජනයයි මම කියන්නේ කිසි මේ එදා කිසම්ද කිව්වා එහෙනම් මේ සංයෝජන නැමැති කෙලස් ටික හදන්නේ ඇහැවත් රූපේවත් නෙමෙයි චන්දරාගයෙන්. මෙන්න මේ චිත්තය අන්ධ කරගන්නවා. භූතයක් නම් දකින්නේ අන්ධ වෙලාද නැද්ද? අන්ධ වෙලා. මෙන්න මේ චිත්තය අන්ධ වෙලා භූතයක් එක්ක රැවටිලා ඉන්න හින්දා ඒකෙන් රාගයක් ආසාදයක් භුක්ති විඳින්න පුළුවන් කියලා රාගය අග්‍ර කරගෙන ඉන්න හින්දා කියනවා චන්දරාගයෙන් බැඳිලා කියනවා. ඔන්න ඔය චන්දරාගයට තමයි කියන්නේ. චන්දරාගය ප්‍රහීන කරන එක තමයි කියන්නේ නිස්සරණේ කියන්නේ. එහෙනම් ආසාදී උදාහරණයකට අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා දැක්කනම් චන්දරාගය ප්‍රහීනයි. ඒකට කියනවා නිස්සරණේ කියලා. නිස්සරණ ඇතුළේ තියෙන සැනසීමද දුකද? චන්දරාගය ප්‍රහීන වුණා නම් සැනසීම. එහෙනම් අර රූපේ රූපේ පාඩුවේ ඉන්නවා ඇහැ ඇහි පාඩු ඉන්නවා, ඇහැට රූප පේනවා, චන්දරාගය ගොඩනගන්නේ නැහැ. දැන් නිවිලද නැද්ද එතකොට? නිවිලා. ඉතින් මේකේ මූල ධර්ම අරගෙන ප්‍රායෝගිකව මේක ඇප්ලයි කරනකොට තමයි ටිකෙන් ටික අපිට තේරෙන්නේ මෙහෙම නිවෙන්න ක්‍රමයක් තියාගෙන නේද අපි ගිනි ගත්තේ කියලා. ප්‍රායෝගිකව කරන්නේ න්‍යාය ධර්ම ඔලි තියාගෙන හිටියද හරියන්නේ නැහැ. න්‍යාය ධර්ම කිව්වට දැන් ගණන් ගන්න කියලා දුන්නාට නෑ ගණන් ටික හද බලන්න පුළුවන් වෙයිද කියලා. දැන් මොකද කරන්නේ න්‍යාය ධර්ම අරගෙන ඊළඟට ප්‍රැක්ටිකල් කරේ මොනවා. එතකොට බලන්නේ අන්න තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා කතාව හරි කියලා. දැන් ප්‍රැක්ටිකල් එක කරන්නේ නැතුව කොච්චර කරලා ප්‍රත්‍යක්ෂ තේරෙන්නේ නැහැ. ඔය කිව්වට ඉතින් වෙනවද දන්නේ නැවෝ. වෙනවද දන්නේ නැහැ කියලා කල්පනා කරනකොට තමන්ට තේරෙයි. ඇත්තද නැද්ද කියලා. නේ? දැන් අපිට මේක වෙන්නේ නැතුව කාට බැලලා වැඩක් නැහැ. අපි න්‍යාය ධර්මයක් තෝරගෙන දැන් අපිට අපිට ගණන් ටික තේරෙන්නේ නැහැ කියලා ගුරුවරයා බැලලා හරියන්නේ නැහැ. ගණන් ටික මනාලේ සාහගෙන ඒක පොඩ්ඩක් ඊදර ඇවිල්ලා භාවිතා බෞලි කතා කරනකොට අපිට ගණන් පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේක භාවිතා බෞලි කතා කරන්නේ නැතුව ඉඳලා ගුරුවරුන්ට බයිනවා. උගන්නලා නැහැ කියලා. ඒක හරියද? ඒක වැරදි. නේ ඒක එහෙම වෙන්න බෑ. ඒ හින්දා මේක තමන් යමක් දැනගෙන හරියට ඊළඟට තියෙනවා දැනගත්ත කොටස දකින්න. දකින්න එක වැඩි. දැනගන්න එක පොඩ්ඩයි. පොඩ්ඩක් දැනගන්න තියෙනවා දකින්න තියෙන පරාසය බොහෝ වැඩි. හොඳයි. ඒකින් හොඳට මේ බලන්න බුදුදහම ප්‍රායෝගිකයක් කියන්නේ ඒකයි. අපි කරන්න හදන්නේ දැනගන්න කොටස මහතෝගයක් කරගෙන දකින්න කොටස නෑ. දන්නකොට තියෙනවා පොත් ගන්න. හැබැයි දකින්න එක මාත්‍රයක්වත් නැහැ සමහරලාට. ඒක අපි ෆේල් කියන්නේ. බුදුදහම අතඹුලක් කිව්වේ. අතඹුලක් කියනවනේ. ඒ කියන්නේ බොහොම පොඩ්ඩක් කියන අර ගන්න තියෙනවා. අතර ගන්න බුණා අතඹුලක් කියලා තියෙනවා. බොහොම චුට්ටයි කියනවා. යා බොහොම පොඩ්ඩ නම්. ඔය පොඩ්ඩ හරියට දැනගත්තට පස්සේ හැබැයි පොඩ්ඩම හැමලා තමයි. අනන්ත සංසාරයක් අනිත් පැත්ත හරවන්නේ. හැබැයි පොඩ්ඩම හැමලා තමයි. ඔන්න ඕක ලැබෙන ඒකෙන් ලැබෙන අවබෝධය මහ පරාසයක්. අපි මේ කොච්චර දහංගට ටික දාගෙන දැඟලුවත් මොකක් හෝ මෙන්න මේ නිවන් මාර්ගයේ වැහින්නේ. ඇහෙන් කරන වැඩකුයි, කණෙන් කරන වැඩකුයි, නාසයෙන් කරන වැඩකුයි, දිවෙන් කරන වැඩකුයි, කයෙන් කරන වැඩකුයි, මනින් කරන වැඩකුයි හින්දා නේද? මොකක්කෝ මෙන්න මේ නිවන් මාර්ගය වැහෙන ඕකෙන් කරන වැඩක් ඉන්නන්නේ. ඔන්න ඕකෙන් කරන වැඩේ. හරියටම වැරදියට කරන වැඩපිළිවෙල. ඒක වැරදි කියලා. වරද වරද හැටියට හරියටම දැක්කනම් බුදුහාමුදුරු කියනවා එදාට ආයති සංවරේ පිහිටනවා කියලා. සුසීමට කියනවා සුසීම වරද වරද හැටියට දකින්න මුලින්. එහෙනම් මෙන්න මේ විඳින්න බැරි රූපයක් පස්සේ උපේක්ෂා රූපයක් පස්සේ සැප හොයාගෙන ගියේ එක වරදද නැද්ද? එහෙනම් වරද වරද හැටියට හරියටම දැක්කනම්. දැන් ඒකත් පස්සේ දුවන වැඩපිළිවෙල එන්න එන්න වැඩි වෙනවද අඩු වෙනවද? එන්න එන්න අඩු වෙනවා. එන්න එන්න අඩු වෙනකොට ආයතන ටික ගිනි ගන්නවද සංවර වෙනවද? මේ සංවර වෙනවා. ඒ හින්දා කිව්වා සංවරට එන සීරා. අන සංවරයේ සීලෙ පිළිටනවා කිව්වා. එහෙනම් එතකොට ඒව පස්සේ දැන් දුවන්නේ නැත්තම් ලය ගෙනියාගෙන සිසිල් වෙලාද? ලය සිසිල්ලා. දැන් ඉන්නේ. නෑ දැන් දැන් සාමාන්‍ය ඉන්නේ ලය ගෙනියාගෙන සිසිල් වෙලාද? ගෙනියන. ඇයි ගෙනියන තියෙන්නේ? ප්‍රූෆ් එකකින් ලැබෙයි කියලා දුවන හින්දා. ශබ්දයෙන් ලැබෙයි කියලා දුවන හින්දා. මෙන්න මේකත් එක දුවන හින්දා ඉන්නේ ගෙනියන. ඇයි ගෙනියන ඉන්නේ? ඇයි දුවන ඉස්ත වෙන්නේ නැත්නම් යස්සේ. ඉතින් ගෙනියන. දැන් මෙන්න මේක ඉස්ත වෙන්නේ නෑ කියලා හරියට තෝරගෙන දුවන එක නතර කරා නම් නිවිලද නැද්ද? නිවිලා. නේ. ඔන්න එහෙනම් ඇහැට රූප උපේක්ෂා. ඊළඟට කියනවා කනට ශබ්ද. කාමාවචර දැන් මම දෙක එකට කියන්න දැන් ලේසි නේ ඕක නැත්නම් වෙලා යනවා කාමාවචර කුසල ධර්ම රැස් කරත් කාමාවචර අකුසල ධර්ම රැස් කරත් සබ්දාලම්බන අරමුණක්ගෙන උපේක්ෂා සහගත සෝත විඥානයක් හටගනී කාමාවචර කුසල ධර්ම රැස් කරත් කාමාවචර අකුසල ධර්ම රැස් කරත් සබ්දාලම්බන අරමුණක්ගෙන උපේක්ෂා සහගත සෝත විඥානයක් හටගනී එහෙනම් සබ්දත් මොනවද උපේක්ෂා දැන් ඔන්න ඔය සද්ද මරු සද්ද හැටියට හුණද නැද්ද දැන් උපේක්ෂා සද්ද මරු සද්ද හැටියට හුණද නැද්ද ඇහුණා උපේක්ෂා සහගත දැනෙන සද්ද දුක සද්ද හැටියට හුණද නැද්ද ඇත්තටම ලෝකේ එහෙම සද්ද තියෙනවද ඈ මොන සද්ද තියෙන්නේ උපේක්ෂා එහෙනම් මෙන්න මේ උපේක්ෂා සද්දත් එක්ක අපි උපේක්ෂා සාගත වින්දනයේ වේදනාව ලැබෙන සද්දයක් එක්ක අපි සැප වේදනා හොය හොය ගියාද නැද්ද? දුක වේදනා හොය හොය ගැටුණාද නැද්ද? ගැටුණා. නේ කනට හිට සද්දත් එක්ක. මම සමහරවිට කියන කවුරු හරි අන්න අරයා අහවල් දවසේ ඔයාට බැන්නා. දැන් ඔය සද්දේ මොකද්ද? දැන් කනට හිට සද්දයක් නැද්ද? උපේක්ෂා සද්ද උපේක්ෂා නේ. දැන් මෙන්න මේ සද්දයක් කියලා මොකද කරන්නේ? ආයෙත් මට බැන්නත්. හරි මම බලා ගන්නකො වැඩි කියලා. දැන් මොකද? ඒ සමේ අවිද්‍යාව පත්‍ය සංකාර. මොනවද හදනවද කියනවා. ඒ මොකද මොකද කරේ? අර කනට හිත සද්දේ සංකාර විඤ්ඤාණ නාම චට්ඨායතන පස්ස වේදනා භවජාති කියන එක අභිමා ගිහිල්ලා මොකද කරේ? අවිද්‍යාව පත්‍ය සංකාර කියලා ඒකෙදි තණ්හාවනේ මේ මොකද කරලා තින්නේ? පටිගෙන් ගැටෙනවා. ආමර බැන්න. කියලා ගැටෙනවා. නේ. දැන් සමහරට බැනලා තියෙන්නේ ගිය සතියේ. දැන් ගිය සතිය බැනපුවා බැනලා ඉවරයි. දැන් ඒක මේ මොහොතේ ආරංචි වෙනවා. දැන් ගිය සතිය බැනලා ඉවරයි. ගිය සතිය බැන්න එක මේ මොහොතේ අරගෙන මොකද කරන්නේ? වමාරනවද නැද්ද? වමාරලා කනවා කිව්වේ ඒක තමයි. ඔන්න ඔකනේ මේක කරන්නේ. හොඳට බලන්න. මේක තමයි කරන්නේ. වමාරලා කනවා. ඔන්න එහෙනම් සද්දත් උපේක්ෂාව. ඊළඟට කියනවා කාමාවචර කුසල ධර්ම රැස් කරත් කාමාවචර කුසල ධර්ම රැස් කළ වෙමින් ගංගාලම්බන අරමුණක්ගෙන උපේක්ෂා සහගත ගාන විඥානයක් හටගන්නවා. මේ ඔක්කොගෙන් පටිසමුපාද ඉස්සර කරනවා සංකාර විඥාන නාම ඡට ආයතන පස්ස අර මුලින් කියපු ටික. හරි. අන්න ඒ ගඳ ලැබුණා ඊට පස්සේ මොකෝ කරන්නේ? දැන් අපි මොකෝ සමපිච්ච මලකට ගඳයක් දැනෙනවා. දැනෙච්ච ගමන් අපි මොකෝ කරන්නේ ඊට පස්සේ? ආ මේ සමපිච්ච නම් හරි. ෂෝ. ඇයි සමපිච්ච මලෙන් තමයි ආසෙ. දැන් ඔය මොකෝ කරන්නේ? අනේ මට සමපිච්ච අතක් දෙන්නකෝ. අර ඒකම අතයි තියෙන්නේ. ආයෙත් දැන් මොකක් හරි කුණු මාලන් ගාලා මොකෝ කරන්නේ? ආ හොරෙන් හරි කොන්නේ. දැන් ඒක විදිහ බලන්න. ඕකට දැන් මම ඕනෙකට දාගන්න ඊට පස්සේ. හොරෙන් හරි කොන්නේ මට මෙන්න මේ ආත්ම ගෙනින් මගේ කරගන්න තියෙනවා නම් හරි කියලා කියලා වෙන ආත්මක වෙන එකකින් දැනගෙන මම ගත්තේ. තමන්ගේ වත්තේ. ඉඳලා. හැබැයි හොරෙන් හරි ගත්තද නැද්ද? ගත්තා. ඇයි? ඒකෙන් තමයි ආස්වාදය ලැබෙන්නේ කියලා හිතිච්ච හින්දා. ගේනවද නැද්ද ඊපස්? ගේන. කොහොමද තමයි ඔක්කොම කරන්නේ. ඈ එහෙනම් ගන්ධක් කොහොම තියෙන්නේ? උපේක්ෂා. නේ? හරි. දැන් සමහරවිට හොටලෙට එහෙම ගියාම. තාම කැම ගෙනාවේ නැහැ. හොටල් ප්‍රශ්නයක් තියෙනවා. මුලින්ම යාලා හිස් වීදුරු මොනවද පිහන් ටික තියෙනවා. හැඳි ටිකක් ගේනවා. අත උදන කෝප්පත් ගේනවා. වතුරත් ගේනවා. ඔක්කොම හැලලා බලන් ඉන්නවා විනාඩි 10 15 කරනකම් මොකක්වත් නැහැ. දැන් පිකන් කන්නද වතුර හොන්නද අත උදන කරන්න දැන් ඉන්නවා ඉතින් දැන් බලාගෙන. හැබැයි අර එහෙම කොහෙන්නේ? ආ හොඳට ගන්ධ එනවා. දැන් මෙතන ඉඳන් මොකෝ හිතන්නේ මම මේ ගන්න දෙනවා හරි හැබැයි ගෙනාවට පස්සේ කටේ තියන්න බෑ ඊට පස්සේ මොකෝ වෙන්නේ මනාපයක් හදාගෙන ඉන්නවා ෂෝ කියලා හැබැයි දැන් ඊළඟට අමනාපයක් හදාගෙන කෝටේ දෙට යන්න කියපේ උන්ටත් බැන බැන ඉන්න උන්ට බැන බැන ඕක කියන්නත් බැන බැන ඔක්කොටම බැන බැන ගෙදර එනවා ඊළඟට නේ මෙන්න මේ වගේ තමයි සිද්ධ වෙන්නේ ඒ අමනාපය හදාගන්න අනිත් පැත්තේ මොකෝ ඒ වගේම ගිහලා හදලා චා ඒක කෝටේ නම් මරු කෑම කියලා දන්න දන්න කට්ටිය කියනවා යන්න කියලා. දැන් ගියාට පස්සේ දැන් අපිට කාලා පුරුදු ටිකක් සැර අඩුයි. අනිත් මනුස්සයලා කාලා පුරුදු සැර වැඩියි. එතකොට දැන් අපිට පුරුදු සැර අඩුවෙන් කාලානේ. දැන් අපේ මන අපිට හරියට අපි හිතන එක තමයි ෂෝක් කියලා. අපි අර මනුස්සයලා තියෙනවා. අන්න අර කඩේ තියෙන හොඳම ගාන ඉගෙන මරු ෂෝක් කෑමේ. අර මනුස්සයලා එහෙම කාලා පොඳුනේ. ඒ මනුස්සයා එහෙම කියන්නේ. ආපු මොකද මේ එන්නේ කිව්වේ අපිට බයිනෝ. අර පොල්ලේ බය ඔකට බැල බැල එනවා. මේ මෙන්න මේ වගේ මේ සිද්ධ වෙන්නේ. මොකද මේ හයිපොලිය කේස් එක තියෙනවනේ කොහෙද? කරඩේ තියෙනවනේ. එහෙනම් ඔන්න ඔයගේ රසක් තියෙන්නේ කොහොමද? මේ ගංගක් තියෙන්නේ කොහොමද? උපේක්ෂා. ගංගත් උපේක්ෂා. ඊළඟ එක තමයි ඕන එක නේ. රසෙන් මේකත් එක ටිකක් අමාරුයි ජීවිතේ. නේ. කාමාවචර කුසල ධර්ම රැස් කරත් කාමාවචර අකුසල ධර්ම රැස් කරත් රසාලම්බන අරමුණක්ගෙන උපේක්ෂා සහගත විපාක ජීවහා විඥානයක් හටගන්නේ. එහෙනම් කාමාවචර කුසල ධර්ම රැස් කරත් කාමාවචර අකුසල ධර්ම රැස් කරත් දිවට රස කොහොමද තියෙන්නේ උපේක්ෂා එහෙනම් හොටල් මාරු කරලා එනවා හම්බෙයිද හම්බෙයිද හම්බෙන්නේ නැහැ මොනවද තියෙන්නේ උපේක්ෂා දැන් හතරක් උපේක්ෂා බලන්න හයයි තියෙන්නේ හයෙන් හතරක් උපේක්ෂා හොඳේ දැන් තේරෙන්නේ නැහැ අර උන්නා බ්‍රාහ්මණයයි මේකට මේකට විඳින්න පුළුවන් කියලා ඇහුවේ මේ මේ මේ බසුදුලන්ට විඳින්න පුළුවන් කියලා ඇහුවේ විඳින්න බෑ දැන් දිවට රස දැන් මේක දිවට රස කියන එක මම කිව්වට මේ උපේක්ෂා කියන එක දැනෙන්නේ වේදනාවටයි තියෙකක් ඒකත් හටගන්නේ කොහෙද හිතේ ඒකත් හිතේ හටගන්නේ ගතිය හටගන්නේ එකක් නෙමෙයි දිවේ හටගන්නේ එකක් නෙමෙයි ඒකත් හැබැයි දිව මුල් කරගෙන තමයි හටගන්නේ එහෙනම් මෙන්න මේ රස කියන එකක් තියෙන්නේ මොනවද? උපේක්ෂා. දැන් ඔය උපේක්ෂා රසත් එක්ක අපි උපේක්ෂා රස බව නොදැන අපි කොච්චරනම් පැටලිලා ඇද්ද නේ? හෝටල් එක, ගෙවල් එක, හිතවතුන් එක පැටලිලා තියෙනවා. මගුල් වැල් වල කියලා බැන බැනින්නේ. නේ? ඌ කන්න දුන්න මොනවද මන් දන්නේ නැහැ. දැන් ඒකට තියෙන ඔක්කොම රස තියෙන්නේ මොනවද? තිප්ප රසයි, මිහිරි රසයි, ලුණු රසයි, ඇඹුල් රසයි, කර රසයි, කුළු රසයි. කීය තියෙන රසයි? දැන් ඔය හය ඔක තියෙන්නේ නැද්ද? දැන් ඔය හය ඔක තියෙනවද නැද්ද? තියෙනවනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ මන අපිට විදිහට නැහැ. දැන් අපේ මන මන අපිට ඕන විදිහට තියෙනවද හදාගත්ත විද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන් හදාගෙන ඒ මනාපය හොය හොය ගියා අර කෑම වලින් ලැබෙයි කියලා. ඒ කෑම වල එහෙම එකක් නෑ. ඇත්තට මේ වැඹුරස තියෙනවා, ලුණු රස තියෙනවා, මීරි රස තියෙනවා, ඔය ටික තියෙනවා. ඒ ටික නැත්තේ නෑ. හැබැයි මනාපය ඒක නෑ. මනාපය නැතිනම් දැන් අපි ඉන්නේ මනාපෙන්ද මනාපෙන්. අපි ඉන්නවා මනාපෙන්. දැන් බැලෙන්න ඉන්නවා. හැබැයි ජීවන රස උපේක්ෂා වේදනාවක් විතරයි තියෙන්නේ. එහෙනම් ඔය ඉන්දියන් හතරට මොනවද තියෙන්නේ? උපේක්ෂා. හොඳයි. එහෙනම් ඔය හතරෙන් ආසාද විඳින්න පුළුවන්ද දැන්? අයි ආසාද යන රාගයත් එක්කනේ. විඳින්න පුළුවන්. කොච්චර ගියත් විඳින්න බෑ. ඊළඟට තියෙනවා කය. කයට තියෙනවා මේක කයට පොඩ්ඩක් වෙනස් වෙනවා. කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින් ඔට්ටාලම්බන අරමුණක්ගෙන සුඛ සහගත කාය විඥානයක් හටගනී. මොන කරපින්දද? කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින්. කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින් ඔට්ටාලම්බන කියන්නේ ස්පර්ශාලම්බන අරමුණක්ගෙන සුඛ සහගත කාය විඥානයක් හටගනී. ඇයි සුඛ සහගත කාවේ කාමාවචර කුසල ධර්මයක් රැස් කරපු හින්දා. ඊළඟට කියනවා කාමාවචර අකුසල ධර්ම රැස් කරපු බැවින් ස්පර්ශාලම්බන අරමුණක්ගෙන දුක සහගත කාය විඥානයක් හටගනී. එහෙනම් කයට සැපයි දුකයි විස්තර වෙනවා. ඊතුරු හතරට උපේක්ෂා උඩ හතරට මොනම හේතුවක් නිසාවත් සැපදුක විස්තර කරලා නැහැ. යට කොට කයට උපේක්ෂා විස්තර කරලා නැහැ. සැපදුක විස්තර කරලා තියෙනවා. ඇයි සැපදුක එන්නේ? කාමාවචර කුසල ධර්ම රැස් කරලා බැවින් සුඛ වේදනා, කාමාවචර අකුසල ධර්ම රැස් කරලා බැවින් දුක් වේදනා. එහෙනම් ඔයගොල්ලන්ට ඉස්සරහට භාවනා වඩාගෙන යනකොට කයට එනවා සුඛේ පනවනවා. ප්‍රථම ධානය, ද්විතික ධානය, තෘතික ධානය කියන ධානය තුනම කයට සුඛ පනවනවා. ඔන්න ඒ කයට සුඛ ලැබිලා තින්නේ කාමාවචර කුසල ධර්මයක් රැස් කරපු එකද, කාමාවචර අකුසල ධර්මයක් රැස් කරපු එකද? කාමාවචර කුසල ධර්මයක් රැස් කරපු එක. කවුරු ඇවිල්ලා අපේ මේ අත අතපය කඩලා හරි මොකක් හරි කළා හරි තුවාලයක් කරලා යනවා. කයට දුක් වේදනාවද සුඛ වේදනාවද? එහෙනම් ඒ දුක් වේදනාවක් නම් ආවේ කියලා මොකක් තියෙන්න ඕනේද? කාමාවචර කුසල ධර්මයක් තියෙන්න ඕනේ. එහෙනම් ඇයි දැහැන් තල හතරේදී කායට සුඛේ පණවන්නේ කාමාවචර කුසල ධර්ම රැස් කරපු නිසා තමයි දැහැන් ටික වඩා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙනම් කාමාවචර අකුසල ධර්ම රැස් කරා නම් මොකද වෙන්නේ? කායට දුක විපාක පණවනවා. මේක උදාහරණකින් තෝරගන්න තථාගතයන් වහන්සේටත් හිසේ ගැක්කුමක් ආවද නැද්ද? ආවා. ඒක දුක් වේදනාවද සුඛ වේදනාවද? කායට ආපු දුක් වේදනාව. කාය මුල කරගත්ත දුක් වේදනාව. මෙන්න මේ දුක් වේදනාවක් නම් ආවේ. මේකේ කෙලවර මොකක් වෙන්න ඕනද? කාමාවචර කුසල එකක් වෙන්න ඕනද අකුසල එකක් වෙන්න ඕනද? අකුසල එකක් වෙන්න ඕනේ. මොකද්ද කෙලවරේ කරපු කාමාවචර කුසල ධර්මේ? මාළුවව අර ගොඩ දාලා බලන් ඉන්න එක නේද? උණාට නේද? උඩට නේද? ඒක කාමාවචර කුසලද අකුසලද? කාමාව. හැබැයි මේ මාළුවා උඩට ඉඳගෙන උඩ නටනකොට වතුර නැතුව ඔන්න ඕක දිහා බලාගෙන හිටපු වැඩ පිළිවෙල කරේ හරි ආසාදෙන්ද නැද්ද? එහෙනම් ඒ කාමාවචර අකුසල ධර්ම කරේ හරි ආසාදෙන්ද නැද්ද? එහෙනම් ඒක ආසාදෙන් කළා අද විඳින විපාකේ මොකද? හිසේ එකක්ම. තථාගතයන් වහන්සේ කොන්දේ මාරුවක් ආවද නැද්ද? එහෙනම් ඔය කයට කයට එකක් නෙමෙයි. මේක දුක් විපාකයක්ද සුඛ විපාකයක්ද? දුක් විපාකයක්. එහෙනම් මේක කියලා මොකක්ද තියෙනවද? කාමාවචර අකුසල ධර්ම. මොකද කරේ අකුසල ධර්මේ? මල්ලව පොරතරගේදී ඉරිසල්ලා අද්වාගේදී මල්ලව පොරතරගේදී කෙනෙක් කුසල ගන්නවා පොළොවේ. එදා මේ මල්ලව පොරතරගේ ඒ ඒ තරගේ කරන්නේ නැත්තේ මේ ආසාද වේදනාවක් ආසාදයක් භුක්ති විඳින්න නේද? එහෙනම් ඒ ආස්වාදේ භුක්ති විඳින ගිහිල්ලා අද දුක් විපාක විඳිනුනාද නැද්ද? එහෙනම් අපේ කොන්දේ අමාරු අර අමාරු මේ අමාරු ඔක්කොම මේකේ කෙලවර කොහෙද ඇත්තේ? කාමාවචර කුසල්ද අකුසල්ද? ඒ අකුසල භුක්ති විඳින ගියේ ආස්වාදය භුක්ති විඳින ගිහිල්ලා මෙහෙද නැද්ද එහෙනම්? ඉතින් මොකක් එකකට තෝරලා. ආයි මේක ගිහිල්ලා ඉන්න මේ මේ වෙන ඥානවල හොයන දෙයක් නෙමෙයි. මූල ධර්මයට අකල් තෝරගන්න. එහෙනම් තථාගතයන් වහන්සේට එහෙමනම් අපිට කොන්දේ අමාරු කොළුව එකම හිතේ එකම බඩේ අමාරු මේ කවුරු කරනවා තමයි කරනවා. මේ හොඳට ඉන්නවා මම බෝ වැලි වගේ බලන්න මගේ කවුරු හරි දැම්මම ඇවිල්ලා. ඒ බෝ වැලි දැන්නේ. කලි බෝ වැලි නෙමෙයි. මේ කාගේ හරි කවුරු කඩලා ඇති ඉතින්. කවදාද කාමාවචර අකුසල ධර්ම කරපු එක හේතුවක ඵලෙන්නේ. ඔන්න ඒ හේතුවට ඵලෙන්නේ එක විපාකයක්. ඔන්න විපාකයේ විපාකයේ විදිහට දැනගත්තා නම් හේතුඵලත් එක්ක හරියටම නවංච කර්මය සකසන්න යන්නේ නැහැ. මේ මොකද? දැන් හැබැයි පුතේ ජනමානස කියන කෙනෙක් කරන්නේ මොකද? නවංච කර්මය සකසනවා මොකටද? මතු කොළු කඩා ගන්න. මේ දෙන්නකෝ ඉපංග මගේ කකුලෙන් කැඩියොත් මම කකුල කොහොමද කඩන්නේ? දැන් ආයි කකුල කැඩුවොත් ආයි මොකෝ වෙන්නේ? ආයි කකුල තියෙන ඉබදෙන්න බෑ. හතර පහයි මේ හරි. බල්ලේ පූලේ කියලා හරි මොකෙක් හරි ලාහරි මිනිහ හොස්සේ කියලා හරි දෙනවා. ඉබදේ ඔය කකුල කඩන්න නැද්ද? හරි දැන්. දැන් හෙට කකුල කැඩෙන්න බෑද? දුක වෙලා වැඩක් තියෙනවා. මොකද අපි ආපන සංසාරේ මොන කොල්ල තියෙනවද දන්නේ නැහැ අපි. ඉවෙන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕන අන්න ඒක හේතුඵලෙන් දකින්න මිසක් හැම එකක්ම කර්මයට දාන්න නෙමෙයි. පෙර කරන ලද කාමාවචර අකුසල ධර්මයක ප්‍රතිඵලයක් තමයි කායර දුක් වේදනා. නේ? එහෙනම් අන්න ඒ කායර දුක් වේදනා දුන්නා නම් ඒ දිලා තියෙන කාමාවචර අකුසල මම කතා කරනවා උපමා දෙකක් අරන් පෙන්නුවේ ඒකයි. මොකද ඒක කොහොමද දන්නවද? දන්නේ කෙනෙක් නෙමෙයි පෙන්නන්නේ. එහෙනම් අපිටත් එන්නේ ওই විදිහටම තමයි. වෙන වෙන ක්‍රමයක් නැහැ. නේ? මොකක්ද වගේ මහා ආර්ය මහා උත්තමේකට දානියක් දීලා කවුරු කැඩෙන්නේ නැහැ. කැඩෙන්න ඕනේ අනිවාර්යෙන් කාමාවචර අකුසල ධර්මයක. එහෙනම් ඔන්න කායට සැප දුක පනවනවා. එහෙනම් ඇස කන නාසය දිව කියන මෙන්න මේ හතරට උපේක්ෂා කායට විතරක් සැප දුක. මනට සැපයි දුකයි උපේක්ෂායි තුනම තියෙනවා. මනට මේ තුනම තියෙනවා. එහෙනම් මේ ඔක්කොම කොහෙන්ද සෙල්ලම් කරන්නේ ඇත්තේ? මන. ඇයි? උපේක්ෂා වේදනා මේ තුන මේ තුන දැනෙන්නත් දැනෙන්නේ කොහෙද? මනට. කයේ තියෙන සැප දුක දැනෙන්නත් කොහෙද? මනට. ඇයි? උන මේ උනා බ්‍රහ්මණය මොකද කිව්වේ? මේකට විඳින්නත් බෑ මේකට විඳින්නත් බෑ මේකට විඳින්නත් බෑ මේකට විඳින්නත් බෑ මේකට විඳින්නත් බෑ. ඇහැටත් බෑ කරටත් බෑ නාසයටත් බෑ දිවටත් බෑ කයටත් බෑ. මේ පහරම බෑ. මොකටද මේක දැනෙන්නේ? මනට විතරයි. එහෙනම් මේ පහරද ඇත්තටම අපිට මේ දැනෙන්නේ මේ පහරද අර මනටද? එහෙනම් මනේ උතුම තියෙනවද නැද්ද? මනේ උතුම තියෙනවා. එහෙනම් අපි ඔක්කොම සෙල්ලම් ටික දාලා තියෙන්නේ මොකෙද? මන්. දැන් ඉතින් සතාගේ ඔළුවේම අල්ල ගන්නවද? අතපය කකුල වලින් අල්ල ගන්නවද? දැන් ඔළුවේ නටවන්නේ ඔක්කොම නේ. මනේ නෝ ඔළුවේම අල්ල ගන්න වෙනව නේද? ඇයි? නැත්නම් මු අපි ඕන විදිහට නටවනවා. මොකද නටවන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් නටවනකොට යථාර්ථය දැකන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා මේ මනසින් හරියට මේක අවබෝධ කරගෙන තියෙනවනම් දැන් ඒ මනසට දෙන ධම්මේ මොකද? නටවන්න යනකොට. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා මතක් වෙනවද නැද්ද? මතක්. එහෙනම් සසර ගමන ගෙනියන්නෙත් ඔය මනින්මයි සසර ගමන නතර කරන්නෙත් ඔය මනින්මයි. පටිච්ච සමුපාදයෙන් සසර ගමන ගෙනියනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් සසර ගමන නිමා කරනවා. එහෙනම් පටිච්ච වුණොත් රූපම් පටිච්චං උපජති. සුඛං සෝමනස්ස රූපම් පටිච්චං උපජති දුක්ඛං දෝමනස්ස. එහෙනම් පටිච්චෙන් සසර ගමන හදනවා. අනිත්‍යෙන් සසර ගමන නිමා කරනවා. එහෙනම් බුදුදහමේ දෙකයි තියෙන හරියට කියන්නේ. පටිච්ච වෙන ආකාරය දැනගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගන්න. ඉතින් මොකයි මොකක් ලොකු පොතක් තියෙනවා මොකක් වඩන් කරගන්න. ඈ? ඇයි? පාරේ යනකොට පටිච්ච වෙනකොට තීරෙන්න ඕනේ. තීරෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම තීරෙන්න ඕනේ. දැන් නැත්නම් පාර පොඩ්ඩක් සංයුත්ත නිකාය හතරේ තිබ්බ මොකක්ද එකක් පොත පෙළ පරිච්ඡ වෙන මෙහෙමයි අනිච්ච. ආ. ඉතින් පොත් කරන්නේ යන්නේ යන්නේ හැරෙන්. නේ? න්‍යාය ධර්මයක් හරියට දැනගත්තට පස්සේ ඒක හරියට ග්‍රහණය කරගෙන ඉතින් පාරේ උඩ යනකොට හැම වෙලම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම. දැන් මේවා වලින් තොරතැනක් කොහෙද තියෙනවද? මේ මේවා අයින් වෙලා කොහෙද කැලේක ගියා කියන්නේ ඒ තියෙනවද? රූපයි, ශබ්දයි, ගන්ධයි, රසයි, ස්පර්ශ ධම්ම. දැන් සමහර කට්ටිය ඉන්නවා මෙහෙම. අම්මා තවුල්, තාත්තා තවුල්, නෝනා තවුල්, මහත්තයා තවුල් ඔක්කොම අවුල්. උන් ටිකෙන් ඔක්කොගෙම අයින් වෙලා ළඟම යනවා කොහෙද? කැලේ. කොහෙද යනවන්නේ දැන්? ගිහිල්ලා ඉන්නවා. දවසක්. ඊට මොකද? ආවනම් තමයි ඉතින් ගෙදර කට්ටිය දොරවල් ඇහුවා දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ ඉතින්. දැන් මෙහි නම් පටිච්ච වෙලාද නැද්ද? දැන් අනිත් දුකන්ත තියෙනවද? ඈ අලුත් ටික අවුල් කියලා නිකන් හිටියේ. ඒ මිනිස්සු අවුල් නැහැ. මේ අවිද්‍යාවේ පොඩ්ඩක් වැඩයි අවුල් තින්නේ. ඒක තෝරගන්නේ නැතුව අර ටික අවුල් කියලා මෙහෙට ආවට පස්සේ මොකෙන්නේ? මේක අවුල්මයි ඊට පස්සේ. අර ඒ අවුල් මෙහෙත් අවුල් කරන්නේ. මේක ලිහලත් කොහේ හරි දැනගදී හරියටම. මෙන්න මෙතනයි ගැටේ ගහන්නේ. මෙතනින් ලිහන්නේ කියලා. අන්න ඒ කෙනා කොහේ හරි දැනකට තනි වෙනකොට ඇත්තටම ප්‍රශ්න විසඳන්න ලීසි. ඇත්තටම ලීසි. ඒයි හරියට ගැට ගැහෙන විදිහක් දන්නවා, ලිහන විදිහක් දන්නවා. පටිච්ච වෙන ආකාරයක් දන්නවා, සීකල යුත්තේ අනිත දුකනත් දන්නවා. ඔන්න ඔය ටික දැනගත්තට පස්සේ කොහේ ගියත් කරන්න තියෙන ඔන්න ඕක. ඒයි අපි ඔක්කොම වහලා ගියත් වැඩක් නැහැ. පටිච්ච වෙන හිත අරගෙන ගිහින් තියෙන්නේ. දැන් පටිච්ච වෙන හිත අරගෙන ගියා නම් ඔයට හරි. රූප සද්ද ගන්න රස ඕනේ නැහැ. ඇයි? එහෙනම් හොඳට පටිච්ච වෙන්න පුළුවන්. ඇයි? මනෝ රූප තියෙනවා. සද්ද තියෙනවා. ගන්ධ තියෙනවා. රස තියෙනවා. ඔක්කොම තියෙනවා. ගෙදර ඉන්නකොට නම් එහෙම කෑවා මේ නෑ අනේ හරි සෞතුයි. අර මතකද? ඊයේ මම අන්තිමට සූත්‍රයක් කිව්වා. නිවාප සූත්‍රය. මෙන්න මේ සූත්‍රයේ තුන්වෙනි මූරල ගැන විස්තරයක් කරේ. මොකද තුන්වෙනි මූරල ගැන කිව්වේ? මෙන්න මේ සෝරි දෙවෙනි මූරල ගැන විස්තරයක් කරා. මෙන්න මේ දෙවෙනි මූරල ගැන විස්තර කරන මොකද කිව්වේ? මෙන්න මේ පංචකාම මේ මේවා භුක්ති විඳින එක තමයි අවුල්. ඒ හින්දා මේවෙන් අවුල් වෙලා මේවෙන් හම්බුනේ අයින් වෙලා අපි මොකෝ කරන්න ඕනේ? කැලේට වෙලා ඉමු කියලා හිටියා. ටික කාලයක් ඉන්නකොට මොකුනේ කැලේ කෑම ඔක්කොම ඉවරයි. වතුරත් හිඳිලා ගියා. ආයෙ මොකෝ කරේ? පෙරලා ආපහු අර සුපුරුදු තනකොළ තනකොළ කොටුවටම ඇවිල්ලා ආපහු කාලා ආපහු වැද්දට අහුණා. ඇයි? අර අවුල් කියලා හිතාගෙන ගියේ. දැන් ප්‍රශ්නේ තියෙන පටිච්චසමුපාදේ කියලා තේරුනේ නැහැ. අර තමයි අවුල් කියලා ගියා. එහෙ කියලා ඉන්න හම්බෙන්නේ නැහැ. ඇයි පටිච්චසමුපාදේ ක්‍රියාත්මකයි? ආපහු හොයාගෙන ආවා. දැකලා මේක ඇතුලේ කියන දේ. එහෙනම් මෙන්න මේකේ හොඳට තෝරගන්න. පටිච්ච වුණොත් සංසාරේ ගියා. අනිත්‍ය දැක්කොත් සම්මා වුණා. ඔන්න ඔච්චරයි. ඔන්න ඔය කියපු ටික ඉතින් මට තව දවස් ගානක් කරන් හරි කියන්න පුළුවන්. <laughs> ඔච්චර. ඇත්තටම බුද්ධ ශාසනය කියලා දෙන දින්න නොචරයි. ඉතින් මේක තව තව ආකාරයට පටිච්චසමුප්පාදය අරගෙන විස්තර කරලා තව තව එහාට විස්තර කරන්න පුළුවන්. තව ඕන තරම්. හැබැයි ඔන්න ඔය ටික හරියට තේරුණා නම් දැන් තේරෙන්න ඕනේ. මොකක්ද ඉතින් අපි මේ කරන මොට්ට මෝල් වැඩි. මෙන්න මේක දැක්කේ නැතින තමයි ඇත්තටම අපි සමහර වෙලාවට කියනවා වචනයක් උන් දන්නේ නැහැ මගේ හැටි කියලා. නේ. කියනවනේ. කියනවනේ සමහර අය අපි. මොකද කියන්නේ? මගේ හැටි දන්නේ නැහැ. ඇත්තටම මගේ හැටි දන්නවද? ඈ? <laughs> දන්නේ නැහැ තමයි. මගේ හැටි ඇත්තටම දන්නවනම් ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕනද නැද්ද? ඇයි? භුක්ති විඳින්න බැරි එකක්. උදේ ඉඳන් රෑ වෙනකම් භුක්ති විඳින්න ගියේ. ඇත්තටම මුගේ හැටි දන්නේ නැති හින්දා තමයි. ඇත්තටම මුගේ හැටි දැනගත්තා නම් මොකද වෙන්නේ? භුක්ති විඳින්න යන එක නතර වෙනවා ටික ටික. නේ? ඉතාල තමයි තේරෙන්නේ කවදා හරි දවසක ඇත්තටම ඉතින් මුගේ හැටි දැනගන්න වෙන්නේ හරියටම අරියත් වෙච්ච දවසට. 100 100ක්ම දැනගන්න වෙන්නේ. හැබැයි සෝතාපන්න වෙනකොට ඉතින් ටිකක් දැනගන්න හම්බ වෙනවා. මේ ගොම් මහන්සේගේ හැටි. නේ? ලකුදාගාම වෙනකොට තව ටිකක් දැනගන්නවා. අනාගාම වෙනකොට තව ටිකක් දැනගනි. අරියත් වෙනකොට ඔක්කොම ටික දැනගන්න. ඊට පස්සේ මොනවද තියෙන්නේ? දැනගන්න දෙයක් නැහැ. සියල්ල සියල්ල පූර්ණයි කිව්වේ ඒකයි. දැනගන්න දෙයක් නැහැ. මේ ගොම් මහන්සේ කරපු සියලු වැඩ පිළිවෙල ටික සම්පූර්ණයෙන්ම ඉවරයි. ඉතින් දුන් දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා. ඉන්නවා වෙන මොකක්ද? ඒක. අනිත් ඔක්කොම ෆේල්ද නැද්ද? අනිත් ඔක්කොම ෆේල්. අපි කරන්නේ ඔක්කොම වැඩ ෆේල්. ඈ දැන් මේ වලදා ගන්න එපා මේ හොඳේ. තාත්තා ගෙදර යනවා. ඔක්කොම වැඩ ෆේල් අනිත් දුක යනතයි. උයන්නෙත් නැහැ. රෙදි හොදන්නෙත් නැහැ. ගෙවල් වල වතුර ගන්නෙත් නැහැ. මොනවත් කරන්නේ නැහැ. කිසි දෙයක් නැහැ. මං ඉන්නවා මගේ පාඩුවේ. ඊළඟට පොල්ලක් කරන් ඉන්නේ කවුද? කවුද මේ කිව්වේ කියලා? මේ කිව්වේ චන්දරාගේ හොඳේ. ආස්වාදෙත් මේ කිව්වේ. කනගුණ ඒවටවත් ගෙවල් අස්කර කරගෙන එකවත් ඇඳුම් බැලුම් හොද ගන්න එකවත් ළමෙක්ට කවණ එකවත් ළමෙක් ඉස්කෝලේ කරන එකවත් මේ මොකක් හරි කරන වැඩ පිළිවෙලක් ගැන නෙමෙයි මේ කිව්වේ. ඒවත් එක චන්දරාගයෙන් බැඳෙන වැඩ පිළිවෙල මේ කියන්නේ. ඔන්න ඕකයි අපි කැමැති ඉස්සර වෙන්නේ නැහැ කිව්වේ. නැතු මේ නෝනා කෙනෙක් හම්බ වෙන එක මහත් එක්ක හම්බ වෙනවා. කසාදයක් බඳිනවා ළමෙක් හම්බ වෙනවා. ගියදුර හම්බ වෙනවා. යන ඒවා මොනවද? පුණ්‍ය වාසනා. අන්න තථාගතයන් වහන්සේ කියලා අලෝභය ලැබීමට මුලයි. ලෝභය නොලැබීමට මුලයි. එහෙනම් අද අපිට මොනවද ලැබිලා තියෙන්නේ කොහොමද? අලෝභාදී සමෝහයෙන් කරපු වැඩ පිළිවෙලක ප්‍රතිඵලයක් හැටියට. ඒ හින්දා මේ ලෝභ දේශ මොහෙන් කරාම කොහෙන්නේ? ලැබිලා නැහැ. එහෙනම් අද අපිට සල්ලි ගණන් මොනවා හරි ලැබිලා තියෙන සල්ලි වස්තු මේවා ලැබිලා තියෙන්නේ කොහොමද? ඈ? මොකක්ද සමාජ කුසල පිනක ප්‍රතිඵලයක් නැද්ද? ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා. නේ. දස ගණන් වත්ලෙ තියෙන්නේ කොහොමද? ඉස්සර පින පෑදිලා. ඔන්න ඔය පින පෑදුනාට පස්සේ මොකද කරන්නේ? ඒ පින ලබා ගන්න දේවල් ටික මොකද කරන්නේ? සාරයි සාරයි කියලා යනවා. ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා සාරයි සාරයිලා. දැන් සාරයි සාරයි කියලා කියලා මොකද කියන්නේ? අනේ අනිච්චං. ඒ සත පහක වැඩක් කියලා නැහැ. ලක්ෂ ගණන් වස්තු කොච්චර ලැබෙනවා ලැබෙන්නේ පෙර පිනට. හැබැයි ඒක සාරයි කියලා යන්න ගියොත් මොකද වෙන්නේ? කිසි දවසක කැමැති ඉෂ්ට කරන්නේ නැහැ. අනිච්චම තමයි. බුදුදහමේ මුළු ඔක්කොම පද දෙකේ තියෙනවා. තේරෙන්නේ නැති මට. කවුරු ලිව්වත් මම හිතන්නේ කරුණාරත්න අබේසේකර මහත්තයා ඔය ලියලා මම දන්නේ නැහැ වැරදි දන්නේ නැහැ මට මතක විදියට මම මතක විදියට ආවෙ නැති කොහමරි වෙන්නේ නැති මට ඒක හරියට මතක නැහැ හැබැයි කවුරු ලිව්වත් ලියලා තියෙන හරියට ඒක අනිත්‍යයි කොච්චර සල්ලි මේක සාරයි කියලා ගියාට කවදාකවත් භුක්ති විඳින්න බෑ ඉතින් අන්නේ ලැබිච්ච පුණ්‍ය වාසනාවට චන්දරාගයෙන් නොබැදී භුක්ති විඳිනවා ඒකයි කිව්වේ සැප වේද ආර්යෝ සැප වේදනා විඳි එහි නොඇලේ දුක් වේදනා විඳි එහි නොගැටේ උපේක්ෂා වේදනා විඳි එහි අවිද්‍යාවෙන් නොබැදී කිව්වේ හැබැයි ලා සැප වේදනා තයින් කරොත් ඒ පුණ්‍ය වාසනාවයි ඒක මම කතා කරන්නේ මානසික මානෙ සුඛයට බිය නොවිය සුඛය එකක්. ඒ සුඛයත් එක්ක හදන සුඛං සෝමනස්සේ තව එකක්. සුඛං සෝමනස්සේ එළිය වෙන්නේ. ඒක ආසාදේ. එහෙනම් බුදුහාමුදුරුවෝ බය වෙන්න කියලා තියෙන කාම මොකටද? මේ මොකටද බය වෙන්න කියලා නැත්නම් ගත්තොත්. ආස්වාදයට බය වෙන්න කියලා තියෙන්නේ. අපි බය වෙලා නැත්නම් මොකටද? අපි බය වෙලා ඉන්නේ මොකටද? කලුවරේ ඉන්න. තනියම ඉන්න. පාර මාරු වෙන්න. ඕන අපි බය වෙයි. බුදුහාමුදුරුවෝ බය වෙන්න කිව්ව මොකටද? ආසාව. හැබැයි ඒකටත් බයද? ඒකට බය නැහැ. බුදුහාමුදුරුවෝ බය වෙන්න කියපේකට අපි බය නැහැ. බය වෙන්න එපා. බය වෙන්න ඕනේ නැතිවට නිකන් බය වෙලා ඉන්නවා. දැන් අපි ඉන්නේ අනිත් යටිකුරු වෙලාද නැද්ද? ඔන්නෝක තෝරගත්තාට පස්සේ කියනවා යටිකුරුව තිබ්බදේ උඩුකරු කරගලලා මනා ලෙස පෙන්වලා දුන්නා කියලා. අර ත්‍රිපිටකය කියන්නේ උඩුකරු යටිකුරුව තිබ්බ කලයක් මනා ලෙස උඩුකරු හැරෙවාසේ දහම් ඖෂධය මට ලැබුණා කියලා කියනවා. එයි මේක යටිකුරුව තියෙන දාන්න බැරි දාන්න දාන්න හැදෙනවා වැඩක් නැහැ. උඩුකරු කරපුවම මොකෙන්නේ? ඕන ටික ලැබෙනවා වැඩෙනවා. තිබුණ ඔච්චර තමයි විස්තර කරන්න තියෙන්නේ. තමම කල්පනා කරන්න ඉතින් මේ උපේක්ෂාව ටිකත් එක කොහොමද රාගයෙන් බැඳ මේ අවිද්‍යාවෙන් බැඳුනේ? සැප වේදනාවත් එක රාගයෙන් බැඳෙන්නේ කොහොමද? ආසාදී උදාගෙන විදියක් කිව්වා. විපාක ලෝකයක් කිව්වා. එන්නේ විපාක ලෝකයයි තියෙනවා පංචස්කන්ධයට. ආසාද ලෝකයයි තියෙනවා පංච උපාදානස්කන්ධය. අර පංච උපාදානස්කන්ධේ මුලදී කියනකොට බෑක් වෙනවනේ මොනවද දන්නේ නැහැ මේ කියන්නේ දැකන වචනත් එක්කනේ මේක තියෙන්නේ. පංච උපාදානස්කන්ධය හැදෙන වැඩ පිළිවෙලක් තියෙනවා. අන්නේ පංච උපාදානස්කන්ධයක් හැදෙන්නේ කොහොමද? රූපං පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං එක මෙන්න මේකත් එක්ක හටගන්නේ මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව. මෙන්න මේ ආශ්‍රව ටික හටගන්නවා. එහෙනම් මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව හටගන්නවා කියන්නේ මොකද්ද? මොනවද මේ පංච උපාදානස්කන්ධය හටගන්නවා. අන්නේ අය ආශ්‍රව හටගන්නකොටම තථාගතයන් වහන්සේ පෙන්වනවා අනිත්‍ය සංඥාව යමෙක් වඩනවා නම් රූප රාගය ප්‍රහීන වෙනවා, භව රාගය ප්‍රහීන වෙනවා, අවිද්‍යාව ප්‍රහීන වෙනවා. එහෙනම් ඒක නාගේ අවි මොනවාද මේ කාමාශෝක ප්‍රහීන වෙනවා භවශෝක ප්‍රහීන වෙනවා අවිද්‍යාශෝක ප්‍රහීන වෙනවා ක්‍රමානුකූලව ඒක නා නිවන් දකි එහෙනම් තේරෙන්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙහි කරන එක කොච්චර වැදගත්ද කියලා නේ මොහොතක් මොහොතක් පාසා හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා බුද්ධත්වයට ලබා ඉවරලා මේ කෙලෙස් වලින් හදන මෙන්න මේ ඉදප්පච්චතා පටිච්ච සමුපාදය කෙසේනම් මේ ලෝක සත්‍ය අවබෝධ කරගනීද මේ කියන්නේ අනේකත් මහා වෙහෙසක් කියලා ඇයි තෘෂ්ණාවෙන් වෙලී ඉන්න තෘෂ්ණාවේ මොසපත් ඉන්න ලෝක සත්‍යයට මේක කිව්වට තේරෙන්නේ නැහැ කියලා එහෙනම් කිව්වා මේක තෝරගන්නේ නිය පිළි ප්‍රමාණයයි 20 කෙනෙක් තෝරගන්නේ නැහැ කියලා ඒ ඔස්සේ බුදුමුකේ කියපුවානේ. ඒක වෙනස් කරන්න අපි පුළුවන්. කිසි දවසක බෑ. ඒ හින්දා මොකක් හෝ පුණ්‍ය වාසනාවකට මේක ලැබිච්ච එකේ මේකෙන් ඵල ප්‍රයෝජනය නෙලාගෙන කොහොම හරි මේ උත්තරීතර සෝවාන් සකදාගාමී අනාගාමී අධියත් යන උත්තරීතර මාර්ගවල පුහුණු කරගෙන මේ දුක්ඛ ස්කන්ධය නිමා කරන්න වෙනවාමයි. වෙන විකල්පයක් නැහැ. වෙන විකල්පයක් තියෙනවා කමන්නේ අපිට. මොකක් හරි වෙන choice එකක් තියෙනවා කමන්නේ. වෙන choice එකක් නැහැ. අපි කරන්න යන සියලු වැඩ ඇත්තටම ගත්තොත් fail. හරි. කරන වැඩේ කරන්න යන අපි ආසක දෙන්නේ නෑ. ඒක විඳින්න බෑ. fail. ඉතින් උදේ ඉඳන් රැ වෙනකම් try කරනවා හරියන්නේ නැහැ. එහෙනම් ඉතින් අර තෘප්තිමත් උත්මය තුන් දෙනාගේ ගණයට වැටෙන නම් මෙන්න මේක තියෙන අසාරත් භාවය තෝරගෙන ඒ අසාර දේ අසාර දේ හරියටම තෝරගෙන ඒ අසාර භාවයේ මිදුණ නම් එදාට ඔබ අප සිල් ගාම තෘප්තිමත් ගණයට වැටි. ඒක මේ අද්භවයේ වෙන්නත් පුළුවන්. හැබැයි අඳුම තරමේ මේ අද්භවයේ සතර අපායෙන් හරි නිදහස් වුණා නම් පරපත්‍ය රහිතයි. ආපහු කෙනෙක් ඕනෙත් නැහැ. Taman ඉතුරු ටික කරගෙන නිවන් දක්නවාමයි. එහෙනම් මේ සද්ධර්මයේ ටික කියලා දෙන්න විතරයි කවුරු කෙනෙක් ඕනේ. ඊට පස්සේ ඒක නාගෙන් වැඩකුත් නැහැ. ඊට පස්සේ වැඩක් නැහැ. ඇයි? මම පාර යනකොට රූපයක් දැක්කම මම කියලා දුන්නු මම ඕනේද? මම පාර යනකොට රූපයක් දැක්කම කියලා දුන්නු මම ඕනද ඕගොල්ලන් මතක කරලා දෙන්න අනිත් දේ කරත් ඇයිද? ඈ තමන් මේක හරියට මානසිකාරය කරා නම් අන්න ධම්ම තියෙනවා නම් මනට ධම්මයේ කතා වැටෙයි. මෙන්න මේ රූපය දැක්ක ගමන් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කිය. හරි එහෙනම් අපි යම් කාලෙවිලා ඉතුරු ටික සාකච්ඡා කරමු. අපි සියලු දෙනාට පෙරවන් සරණයි.